නැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු කාල වේලා ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලට සාදර වෙලා අපි ඉල්ලා හිටමු අජන්තගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න ලැබිලා තියෙන්නේ හතරයි පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාවෙන් ආරම්භ කර පුරුදු පරිදි කම්පන වලට හිත යොමු කර භාවනාවේ යෙදෙමි. ඒකේ කොටස් 1 2 කියලා තියෙනවා. පළවෙනි එක වරක මුළු ශරීරයම බුබුලු වලින් දඟලන්නට විය. පසුව මුළු ශරීරයම බුබුලු වලින් දඟලන්නට විය. පසුව ඊතා සිහින් බුබුලු වලින් දිව වසා ගන්නටත් වැලි කැටමෙන් වැగిරෙන්නටත් විය. දෙවැනි එක කිවිසුමක ශබ්දය නිසා ශරීරයේ පැත්තකට විසි විසි නැවත පැමිණියේය. මා භාවනාවේ යෙදී නැතත් සමහර වේලාවට මා චූටි බෝල වලට කැඩී විසි විසි වී නැවත එකතු වෙනවා වගේ දැනේ. සමහර වෙලාවලට බෙරයක් උඩට ආල් ඇට දමා එයට හයියෙන් තට්ටු කරපුවාම හාල් ටික උඩට විසවෙනවා වගේ දැනේ. භාවනාවේ යෙදී නොසිටියත් විවේකීව සිටින විටත් මේ කම්පනය ඉතා හොඳින් දැනේ. වරහන් ඇතුළ ඉඳගෙනත් සිටගෙන හා නිදාගෙන වෙනි කොටස ඒ අමතරව භාවනාවේ යෙදී සිටන විට මා කිසි දිනක නොදැන සිටි බොහෝ දෙනා මට පෙනේ. ඒ අය මා සමග කතා කරන වාසේ හැඟේ. වරක ස්වාමින් වහන්සේ වැඩ සිටින ආසනයේ වටේට පළතුරු භාජන පුරවා තිබුණු දුටුවෙමි. තව ස්වාමින් වහන්සේ නමක් මට හිස් භාජන වගයක් පෙන්වනවා දුටුවෙමි. මේ අයුරින් නොඑක් සුතුවිලි පැමිණේ. අතර අද දින හවස පරියංක භාවනාවේදී අද දින හවස පරියංක භාවනාවේදී සුපුරුදු ලෙස නැව සුපුරුදු ලෙස භාවනාවේ යෙදුණෙමි. කම්පන වලට අවධානයෙන් සිටියත් මෙය නොමැති අවස්ථාද ඇත. නැවත කම්පනය පටන් ගනී. මගේ දත් ටික එකිනෙක වැදෙමින් රවුමට ගමන් කරනා කරන්නාසේ පෙනුනි. යත් තරමක වේගයෙන්ද සිදුවිය. දත් වදින ශබ්දයේද ඇසින. මෙලෙස නොනවත්වාම භාවනා කාලය ඉවර වන තුරුවම තිබින. මගේ සතිය මදියයි සිතූ නිසා ඊට හොඳට සක්මනේ යෙදී සිටියත් නැවත පරියංක භාවනාවේදී මෙම සිතුවිලි හෝ ජවනිකා නොනවතීම එම සිතුවිල්ලෙන් සිතුවිල්ලට මැද කම්පණය තියේදයි බැලුවෙමි. වරහන් ඇතුළ මාහට නිින්ද යනවාද කියා සිතූ නිසා. එවිට එය පෙනේ. මගේ ශරීරය පරණ ලොරියක එන්ජිමක් ස්ටාර්ට් කර කරා වගේ දැනේ. ගරුතර ස්වාමීන් වහන්ස මට මෙය පහදා දෙන්න. මා යන මග හරිද? ඉදිරි භාවනාවට උපදේශද පතමි. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂත් පතමි. මේකට සමස්තයක් වශයෙන් අපි භාවනා විවහාරික શબ્දමාලාවේ තියෙන්නේ ආකාර පඤ්ඤාත්ති කිය. අපි යමක් තියා බලනකොට ඒක විවිධ ආකාර වලින් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපි කවදාකවත් බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි. විශේෂයෙන්ම නිත්‍ය සංඥාවින් එක්කනට මේක හරිම කරදරයක්. මොකද අපි දන්නේ යමකට තියෙන එක ආකාරයයි කියලා. නමුත් අරමුණට කිට් වෙන ප්‍රමාණය අනුබන්නකොට රාගෙන් බලනවද, ද්වේෂයෙන් බලනවද, මෝහයෙන් බලනවද කියලා ඒ බලන් බලන ආකාරයට ඒ අරමුණත් වෙනස් වෙනවා. මේ ඒ කියන්නේ what you see that you are කියන එකයි. ඔබට පේන්නේ ඔබට බලන්න ඕන දේ තමයි. ඒක බලන්නේ රාග නිශ්චිත නම් ඒ වෙන ආකාරයට පේනවා. ද්වේෂ නිශ්චිත නම් වෙන ආකාරයට පේනවා. මෝහ නිශ්චිත වෙන ආකාරයට පේනවා. ඒ පඬිසාංශ ලියලා තියෙනවා මේ බුරුමේ. අපි හැන්දකොරේ ගොම්මන වෙලාවක යනකොට පාරයිනේ මෙහෙම වැලක් වැටලා තියෙනවා. නැත්නම් සර්පෙක් යනවා වගේ පේනවා. නැත්නම් මුලක් වගේ පේනවා. එතකොට අපි මේ සර්පෙක් නම් අපි විජහට පස්සෙන් පතට යනවා. මුලක් නම් අපි ගණන් ගන්නෑ. ඒත් ළඟට කියලා බලනකොට බැලක්වත් මුලක්වත් සර්පෙක්වත් නෙවෙයි පිටිපස්සේ එකා පිටිපස්සේ එකා පැන කූඹි රැලක්. තවත් ලඟ වෙලා බලනකොට ඒකේම වැලක් නැහැ. කූඹිය පිටිපස්සේ කූඹිය කෙනෙක් විතරයි තියෙන්නේ. ඇසිල්ල බලනකොට වැලක් වගේ තමයි පේන්නේ. ඉතින් ඒක ළඟට කියලා බැලුවොත් ඒක අර්ථකථනයක් දෙයි, මැදට කියලා බැලුවොත් ඒක අර්ථකථනයක් දෙයි, බයලා දුවන්න ගත්තොත් තව අර්ථකථනයක් දෙයි. ලණුවක් දැක්කාම සර්පෙක් කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒක නිසා එකම නැවත නැවත බැලුවොත් අපිට පේන්න පටන් ගන්නවා අපි බලන දේ හැම චිත්තක්ෂණයක වෙනස් වෙනවා. අර බෙර බෙර බෙරහැකට හාල් දාලා තට්ටු කරනකොට ඒකට අපි කියන්නේ පොළනොයි කිය. කුල්ලට දාලා හාල් පොළනකොට හාල් ඇටයකට එක ඉසුඹුලන චිත්තක්ෂණයක්වත් එක දණක ඉඳ තියන්නේ නැහැ. උල්ලනවා. මේක තමයි දුක්ඛ ලක්ෂණය එකක් පිළිනතෝ පෙළන ගතිය. හැම අංශුවක්ම නලිය නලිය තියෙන්නේ. දැන් ඔකේ අපි භෞතික විද්‍යාව බැලුවොත් එහෙම මේක ඇතුළේ තියෙන නලියන අංශු එකක්වත් දන්නේ මම ඉන්නේ මනුස්ස කයකද මැරිච්ච දෙයකද ගෑනු කයකද පිරිමි කයකද කියලා. ඒගොල්ලෝ වැඩ. ඒගොල්ලෝ දන්නේ මේ මේ මේ මම අල්ලගෙන මේ මේක මගේ ඇහි තියෙන එකක්ද කනේ තියෙන එකක්ද දත්වල තියෙන එකක්ද කියලා ඒ අංශු දන්නේ ඒ අංශු වැඩ කරන්නේ යාගේ චිත්ත නියාමය ඒවල ධාතු කියලා කියනවා. ස්වභාවන් ධාරේති කියන අර්ථය පසු කාලේ දීලා තියෙනවා. වැඩ කරන්නේ අපි ඒක දිහා ඒ කොණෙන් බැලුවොත් අංශු මම කියන න්‍යායකට නේ වැඩ කරන්නේ. ඊට කිසිසේත්ම නෑ මේ මම ගෑනු කයක් මගේ පිරිමි කයක් තියෙන මට ඕන දේ නෑ ඒව ගැන ඒව වැඩ කරන්නේ එයාගේ තාලෙට. ඒ නිසා මේ දේ දකින්න නැති වුණොත් තමයි අපි යමක නිත්‍ය සංඥාව අරගෙන මම දැක්කා මම ඇහුවා මම අත්දකලා කියන්නේ කියලා ඔලොමොල වෙන්නේ නැවත නැවත බැලීමෙන් ලැබෙන ධානය පිළිබඳ හැඟීමක් ඇති කෙනා. නැත්නම් අනුපස්සනා කරන්න නැති කෙනා දැකපු ගමන් ඒක මම දැක්කයි කියලා හිතනවා. ඊට පස්සේ හිතෙනවා තියෙන දේ පේනවා, පේන දේ තියෙනවායි කියලා. කවදාකවත් මේ පේන්නේ තියෙන දේ නෙවෙයි. තියෙන දේ පේන්නේත් නැහැ, පේන දේ තියෙන්නේත් නැහැ හිතන. අපි බලලා ඉවරෙච්ච ගමන් ඒකට ආරූඪ කරනවා. මේක කෝපයක්, මේක සුදු පාට කියලා ඊට පස්සේ මම බලන්නේ මම ආරූඪ කරපු කෝපේ සා මගේ සුදු පාට මිස ප්‍රകൃති වස්තුව නෙවෙයි. ප්‍රകൃති වස්තුවේ වහාම හිත යනවා ප්‍රපංචකරණයට. ප්‍රපංචකරණයේ දිගේ යනකොට අපි තවදුරටත් ඒ වස්තුවේ නැහැ. අපි තවදුරටත් මූල කර්මස්ථානේ නෑ අපි ඉන්නේ කතන්දර ගොතන තැනක. අපි ඉන්නේ තරුංගල් අරන තැනක. ඉතින් මේක තේරුම් අරගන්න නම් අපි මේ වස්තුව දකිනකොට මේකට ආරූඪ කරන හැටි නමක් සංඥාවක් දෙන හැටි. ඒ සංඥාවක් නැතුව මේ වස්තුව දැක්කොත් අපිට කිසිත් නැගීමක් එන්නේ නැහැ කවදාකවත් දැකපු නැති දෙයක්. නමුත් දැකපු දේ දැකනකොටම එතන කෙලස් ප්‍රවාහයකට මේ දොර ඇරෙනවා නමක් දීපු ගමන් ඒ කෙලසෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. මේ ලෝකේ තියෙන හැම වස්තුවකටම නමක් තියෙනවා. එහෙම නැත්නම් කියන්නේ බුද්ධ වචනයෙන් හැම වස්තුවක්ම නමකින් කෙලසිලා තියෙනවා කියලා. නමක් නැති වස්තුවක් දකවම අපි අන්ධබන්ද වෙනවා. අපි පිටිත් මුල් ගැට ගන්නවා. අපි ඉතින් සෙත් කවි කියනවා. මොකද්දෝ දන්නේ නැති එකක් දැක්කයි කියලා. ඉතින් ඒක නිසා අපි මේ දකින්නේ අපේ හිතේ දාගත් සංඥා ටිකක් දැකගෙන ඉන්නවා. ඒක නිසා යම් දවසක යෝගාවචර රූප ගෙවම් කරලා වේදනා ගෙවම් කරලා සංඥා කියන පැත්තට භාවනා දිනුනොත් පෙනෙයි භාවනා දිනු කරගත්තොත් පේනවා අපි මේ මේ සමස්ත සංඥා ලෝකෙක එක හීන ලෝකයේ කියන එහෙම නැත්නම් දවල් ලෝකේ කියලා කියනවා කොහේ හිටියත් මායාවක මිරිඟුවක ලාලිත්‍යක සංඥාවක පැටලලා ගත කරන්නේ ඉතින් අපි අපේ සංඥා ලෝකයට මගේ යුනිවර්ස් එක කියලා කියනවා. මෙයාගේ සංඥා ලෝකයට එයාගේ යුනිවර්ස් එක කියනවා. ඉතින් අපි දෙක යුනිවර්ස් දෙකක ජීවත් වෙනවා. සම්පූර්ණ සංඥා ලෝක දෙක. හැබැයි ඒක දකින්න දේ නැවත නැවත බලමින් මේකට එක සටහනක් නෙවෙයි එක ආකාරයක් නෙවෙයි සටහන් සහ ආකාර ලක්ෂ ගණක් තියෙනවා. අන්නේ ඔක්කොම දකින්නකන් දැක්කයි කියන්න එපා. දැක්කයි කියලා කියනවනම් ඒ කියන්නේ ආංශික දැනුමකින්. බුදුජානක කියන්නේ බුදුන්ස් කියනවා මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මේ දිව්‍යයන් සහිත මරුන් සහිත මරුන් බඹුන් සහිත ශ්‍රමණයන් සහිත දේව ප්‍රජාහිත ලෝකයේ මේක නොදැක්ක තාක්කල් මම සරුවඥයි කිව්වේ නෑ. මම මේක යම් දවසක දැක්කා. දැක්කට පස්සේ මම දැන් කියනවා මම දැන් සරුවඥයි කියලා. එතෙන්ට එනකම් මම කිව්වේ නෑ. නීවතාහාම් භික්කවේ තදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මගේ සමන බ්‍රාහ්මණියා පජාය න පස්සාමේටි වදති. මං කිව්වේ නෑ දකින්නකම් අපි වෙලා තියෙන්නේ දැකපු ගම පේටන්ට් රෙකෝඩ් කරලා ඒක මමයි දැක්කේ මේක මගේ බූදලේ කියලා මේක රෙජිස්ටර් කරගන්නේ හදන්නේ. ඒ මේ ළඟදි පත්‍රේ දාලා තිබ්බා මේ සිංහරාජාට වෙන්නේ විශේෂ ගෙම්බෙක්. ඌ කතා කරලා කියනවා මම ඉන්නේ ලංකාව වුණාට ඕගොල්ලෝ දැනගන්න ඊට පස්සේ මම ඕගොල්ලන්ට අයිති නැහැ මම ඇමරිකාරයෙන් දැකලා ඇමරිකන් කාරෙක් මාව දැකලා මාව පේටන්ට් රෙකෝඩ් කරලා ඉවරයි ඌ දැක්කේ මම කියලා ඌ නමක් අරගෙන දැන් ඊට පස්සේ ආයේ ශ්‍රී ලංකාවට මං අයිති නැහැ ඒක ඉස්සල්ලාම දැකපු එක මං නම රෙජිස්ටර් කරලා ඉවරයි එහෙ මොකද ඌ දැක්ක ගෙම්බා ඊට පස්සේ ඌ තමයි අයිතිකාරයා ඉතින් අපි මේකක් මොනවාර දැකපුවාම අපි අයිතිවාසිකම් කියන්න හදනවා. ඒ අයිතිවාසිකම් කියවට මේ ධාතු පැත්තෙන් බලනකොට ඒ ධාතුන් දැකපේ කාටයි නොදකපේ කාටයි ඒක විදිහට සලකන්නේ. ඉතින් මේක තව පොඩ්ඩක් වෙලා බලන්න. ඉවසලා බලන්න මේ පෙන්නන සටහන් සහ ආකාර ඔතන ඉවර වෙන්නේ නැහැ. ඔබ තව තවත් ආකාර සටහන් වලට පෙන්නපම් වෙන ඕනම වස්තුවක මුළු විශ්වයම තියෙනවා. අපි මේ විශ්වය හොයා යන්න ඕනේ නැහැ. බුදුදහමේ බඹයක් පමණ වූ සසංයීමි සමනකේ කලේබරේ ලෝකස පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේ මේ මුළු ලෝකෙ හොයා යන්න එපා උඹේ කයේ තියෙන ටික බලපුවා ඔක ඇතුළේ මුළු ලෝකෙම තියෙන. ඒකට දැන් ඔය ෆිසික්ස් වල උගන්වන්නේ හෙලෝග්‍රැෆික් ප්‍රින්සිපල් කියලා මේ ඕනෙම අංශුවක් මුළු විශ්ව නියෝජනය කරන. අංශුවක මේ මේ ස්වභාවය සහ විශ්ව ස්වභාවය සමානයි. ඉතින් ඒක නිසා අපි හිතනවා ලෝකයේ බාහිර තැන් හොයන හොයන යන තරම අපි දැනගන්නවා කියලා. දා හොයන්න යන්න යන්න නන්නත් ආරයි. ඔයන්න Taman ගැන ඒකෙත් හොයලා ඉවර කරන්න බැරි තරම් සටහන්ස ආකාර තියෙනවා. ඒක දකින්නකොට මේක පුදුමාකාර සෙල්ලක්කාර වැඩක් තමයි මේ මමය මොකಾದ කියලා බලන්නේ. ලෝකෙ මොන දේ හොයන්න ගියත් කවදාවත් කෙලවර කරන්න හම්බ වෙන්න නන්නත්තර වෙනවා. ඒක තමයි රෝහිතස්සට බුදුජානසි කිව්වේ. නමුත් අපි පුදුමාකාර විදිහට Taman ගැන හැවිල්ලා අමතක කරලා ලෝකයන් හොයන්න පටන් ගන්නවා. Taman ගැන හොයන්න ගත්තොත් මේ වගේ භාවනා කරලා ඒකේ ලෝකේ තියෙන හැම මූල ධර්මයක්ම හැම න්‍යායක්ම හැම පද්ධතියක්ම මේක ඇතුළේ තියෙනවා. හිතන්නේ අපි හිතන්නේ මේ manussකය අපි හිතන්නේ නැද්දකින් විතර මේ කුණු පංචස්කන්ධය අනිච්චන් දුක්ඛන් අනත්තන් කේසා ලෝමාන අකාදන්තා නොදකින් නොපතන් නොදෝමකින් කිය කියන්නේ. භාවනා කාර්යෝ ශරීරයට සලකන්නේ මහා පුදුමාකාර තාලයකට. එහෙමත් කොටසක් ඕකේ තියෙනවා. මේ පින් කරපු ශරීරෙන්නේ කවදා හරි රහතන් වහන්සේ නමක් වඩින්නේ. මේකට සලකන්න බෑ දේවාලයකට කොවිලකට වගේ. කාමෙට නෙවෙයි. මේක අම්මු පිරිසිදු තියාගන්න. මේක නිතරම සීලෙන් ආරසා කරගන්න. එතකොට මෙච්චර වටින දෙයක් ඔය තවත්. අපි එහෙම නෙවෙයි සලකන්නේ. නැද්දකින්න පතන්න තෝකි. කීසාලෝ මනකා දත්තා චතෝ නැද්දකින්න පතන්නද. උද්දී ඉඳලා හැන්ද වෙනකන් ශරීර ද්වේෂ කරනවනේ. ඒගොල්ලෝ හිතනවා ඒක අසුභ භාවනාව කියලා. ඒක බලන්න මේ ස්වභාවයෙන් බලන්න ඇති ඇටිය බලන්න අසුබට දාන්නත් එපා සුබිර දාන්නත් එපා පෙන්වන්න පටන් අරගත්තොත් බලලා ඉවර කරන්න බැරි තරම් මගට යනකොටම තේරෙනවා මේකට ඒකාකාර ආකාරයක් මේකේ නැහැ ආකාරය පෙතිනේ ඈතට රිත්තට වැළුවොත් ඝණයට වැළුවොත් මේ නැති පොදිය විසිල්ලා ගියාට පස්සේ ආකාරයක් නැහැ නේ ඉතින් එකතු වුණාට පස්සේ මේ පොදිය ආකාරය තියෙන්නේ එකම එකතු වෙලා තියෙන තාක් කල් මීමස වැඩ නැහනේ උන් මේ ගෙදර පුදින වෙලානේ විදු වැඩ කරන වෙලාව උන් ඉල්ලී ඉන්නේ එතකොට මොකක්ද ආකාරය ඒ නිසා අපි හැම එකටම නමක් දීලා ආකාරයක් දීලා ඒකට අපේ හිත පිට බැඳීම පට බැඳීම තමයි අපි මේ ඇල්ෆබෙට් එක ඉගෙන ගන්නවා කියන්නේ. අපි මේ මැත්ස් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. එක එක සටහන් දීලා අපි පුරුදු කරන්න හදනවා. කරන්න කරන්න වෙන්නේ මේ Taman ගැන හොයන වැඩෙන් නන්නත්තර වෙන එක. ඒ නිසා මේක තවදුරටත් කරන්න ආකාර පඤ්ඤාති, సంఠාන පඤ්ඤාති පහු කරාට පස්සේ ස්වභාව ලක්ෂණ කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒකට මේ පන්සිංශය ලියලා තියෙනවා paving the way කියලා පොතක්. ඒක පස්සේ අපි මම සිංහලට දැම්මා යෝගාවචර උපදේශණය කියලා. ඒක දාන්න ගියාට පස්සේ ලංකාවේ ඉන්නවා තව ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් හම්බෙලා කරලා දාන්න එපා ලංකාවේ මිනිස්සු මෝඩව තේරෙන්නේ නැහැ. ඔය ලියවට කවුරක්වත් ගණන් ගන්න නැහැ කියන. මමත් පරිවර්තනය කරා මම මුද්‍රණය කරේ නැහැ මිනිස්සු කියවන්නේ නැහැ. මිනිස්සුන්ට ඕනේ මේ පාන් වල කොච්චර කාබෝහයිඩ්‍රේට් තියෙනවද කියලා විතරයි. මිනිසුන්ට ඕනේ ඩොලර් එක කීයද කියලා දැනගන්න. මිනිසුන්ට ඕනේ මේ ඊගාට මොකක්ද ආර්ථිකයට වෙන්නේ කියලා එක එකටවත් මේක ඕනේ නැහැ කියලා. නමුත් මම මුද්‍රණය කරා. පුදුමාකාර විදිහට වැඩ ගන්නවා. ඒකේ පෙන්ලා තියෙන දෙයක් දකින්නකොට අපිට වෙන සටහන. බලාන ඉන්නකොට සටහන වෙනස් වීම පේනවා. ඒකට අපි ආකාර කියලා කියනවා. සටහන් සහ ආකාර හොඳට බිවරණ පස්සේ වෙනවා එකම චිත්තක්ෂණයක්වත් අංශුවක් එක තැනක හිටින්නේ නැහැ. ශීඝ්‍ර වෙනස් වෙනවා ඒක ස්වභාවයි. ඒක මේ මේ කවුරුත් හතිගත එකක් නෙමෙයි ස්වභාව දැක්කට පස්සේ අනිච්චක් කියන එක කියන දෙයක් නැහැ. ස්වභාවය කියන්නේ අනිච්චන් තමයි. නිට්ටි නෑ. ඉතින් ඒව නැතුව අනිච්චන් අනිච්චන් අනිච්චන් නැදකින් ඔපතන් නොතොමකින් කියලා මේ කයිදියා බලන හිටියට භවනා නොකර ඒ නිසා කන්ඩිෂනින් එකක් නැන්නේ. බ්‍රේන් කන්ඩිෂනින් නේ. මේක දැක්කට පස්සේ පේනවා ඔය බෙරහක් උඩ දාලා හාල් ටික තට්ටු කරන්න ඒ මොකද වෙන්නේ කියලා. එකම ආකාරයට ඒ හාල්ලට එක චිත්තක්ෂණයක් තියෙනවා. සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ වගේ බැලූ බැලූ හැමදේම මේ නලියෙමින් කම්පණය වෙමින් කාගේ දෝනියා ඒකත් ඉති න්‍යාය පැත්තකුත් තියෙනවා. හාල්ලට දාලා තට්ටු කරන්න එක විදිහකට නටන්නේ. යකඩ කුට්ටියක් දාලා තට්ටු කරන්න එක විදිහකට නටන්නේ. වැලියක් ටිකක් තට්ටු කළා එක විදිහකට. ඒවට තියෙන වෙනම න්‍යායපත්‍රිකොත් ඒක බලහිනකොට පේනවා මේක මේ මේ තරම් මේ විශාල සටහන් ආකාර තියෙද්දි මේ එකකට එක සටහනක් දෙන එක තමයි අධ්‍යාපනයෙන් අපේ මොළයට කරලා තියෙන හිරිවැට්ටිල්ල. අපිට එක සටහනට එක දෙයක් දීලා තියෙනවා. ඒක නැත්තම් අපි වාරගන්නේ නැහැ. ඉතින් නිසා මේකට සාතර වෙන්න මේක හොඳ මේ සංඨාන ආකාර පඤ්ඤාත්ති වල ඉඳලා බුදුම් සාංශික වචන පාවිච්චි කරනවා ස්වභාව ලක්ෂණයට අන් හදා මේක දිගේ ඉදිරියට යනවා ඉදිරියට යනකොට හැම දෙයක්ම හැම වෙලාවෙම සටහන් සහ ආකාර වෙනස් කරමින් ඉන්න එකට අපි කියනවා අනිත්‍යතාවය කියලා. එකම සටහනක දෙතරයක් හිටින්නේ නැහැ මේකේ ලෝකේ. එකම ආකාරයක හිටින්නෙත් නැහැ. ඒක රංගනයක ඉන්නේ. ඒක භූමිකාවක ඉන්නේ. ඒකට කියනවා ලාලිත් මේ මේ ලීලා කියන එක. ලීලාවල්. පෙන්නමින් ඉන්නේ. ඉතින් හොඳට බලනින්න ඉව යාගේ නාටකපට නටනවා. අපි මේකට නමක් දැම්මට කවදාකවත් අපි දාපු නමට ගැලපෙන්න එයා වැඩ කරන්නේ. එයා වැඩ කරන්නේ යාගේ ක්‍රමයට. ඒ නිසා මේ විතර දිගට බලන බලන යනකොට එයාට පිළි නොගෙන ඉන්න බැරි තැන තමයි මේවා ශීඝ්‍ර වෙනස් වෙනකම්. ඒක දකින්නකොට පේනවා ඒක දිහා බලාගෙන ඉන්න එක දුකක්. මොන්නම විදියකින්වත් ඉසුඹලන්නේ නැතුව මේක නටන්න පටන් අරගත්තොත් නිකන් මීමැස් වල හැදිච්ච මිනිස්සෙක් වගේ ඒක බලාන සිටීමක් දුකක්. උදාහරණයක් වශයෙන් ගන්න ටෙලිවිෂන් එකේ තිත් ඇටෙන වෙලාව. ප්‍රෝග්‍රෑම් එකක් නැහැ තිත් ඇටෙනවා. බලන්න එක තිතක්වත් එක චිත්තක්ෂණයක නතර වෙනවද කියලා. තිත් 60ට හමාරක් තිබ්බත් 32ක් එකට ගැටෙනවා දැකලා තියෙනවද කියලා බලන්න. කවදාකවත් ගැටෙන්නේ නැහැ. මේ ගිය තැනම තව හිත තිතක් එනවා. කවදාත් ඉස්සර එකයි පස්සේ එකයි ගැටුමක් නැහැ. හැම වෙලාවෙම ටයිම් ગેප් එකක් තියෙනවා ස්පේස් ગેප් එකක් තියෙනවා. ඉතින් බලාගෙනකොට වෙහෙසයි. ඔය තිත්වලින්ම කොල්ලෙකු කෙල්ලෙකු මල් ගහකෝ යම් වෙලා කොල්ලයි කෙල්ලයි නටනව දුෂ්ටයා පැත්තක ඉන්නවද ආයෙත් කොට ඔන්න බලන්න ඉන්න ආසයි. දැන් මේක සෝකාන්තයක්. දැන් මේක සුඛාන්තයක්. අර තිත්දියා බලනකොට නෙද්දකින් නිකන් බලුවමනයක් ආවා. අපිව ප්‍රේම කරන හැමදේම ඇතුලේ හොඳට බලන් හිටියොත් පේන්නේ ඔය තිත් ටික තමයි. ඒතකොට අපි ඒක දකින්න කැමති. අපිට ඕනේ මේ ආල වට්ටමක් දාලා ඒ ශෝකාන්ත ජවනිකාය දුක්ඛාන්ත ජවනිකා තියෙනකොට පේනවා. ඉතින් ඒ නිසා කියනවා මේ ඩෑෂ්බෝඩ් එක ලස්සනයි. නමුත් ඩෑෂ්බෝඩ් එක ගාලා ඇතුලේ ඇතුලේ සර්කිට් එක බලන්නකෝ. ඩෑෂ්බෝඩ් එකේ ලස්සන කද්දාකව සර්කිට් එකේ නැහැ. මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා මේ හැම පොඩ්ඩක් මේ හැමේ සිවිය විතරක් ගලවලා බලන්න. ඔය ඔය තියෙන තරුණ සම තරුණ සම අම්මා වගේමයි දුව කියලා ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙන්නේ. පොඩ්ඩක් පොත් හැම ගහලා බලන්න බලන්න. ඉතින්ම ගහපු එළදෙනක් වගේ කියලා බුදුහාමසෝ කියන. ඔය ටික විනිවිද ගන්න බැරුවනේ මේ නාඩගම. ඔය හැම තියෙන්නේ ඇන්ග්ස්ට්‍රම් එකමාරක් විතර පුංචි දිවියක්. ඕක හරහා දැක්කනම් ඒ යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුවෝ විශ්වවිද්‍යාලේ උගන්වනකොට ඉස්සරහින් විශ්වවිද්‍යාල කිල්ලෝ ඉන්නනේ පොලිමේ මේ එක නෑම්බියක් කරන කන පිට හැරවැව්වොත් එහෙම මේ කිව රකින්න බල්ලන්ගෙන් උකුසන්ගෙන් කෙවිතක් ළඟ තියාගෙන ඉඳ වෙනවා කියලා. කන පිට දාලා හෘද පිට දාලා ගත්තාම අම් වේ අපනෝ අන්සන්දසේ සෝමි ගුණේනා තේ සෝමි ගුණේනා කියන. ඔක කන පිට හරවුවොත් එහෙම මොකද වෙන්නේ? ගන්න දෙයක් නෑ පොඩ්ඩයි වෙන්න වෙනස් වෙන්න ඕන. අපේ මොලේ පොඩ්ඩ වෙනස් වෙච්ච ගමන් පිස්සු. එදාට බලන්න මනසට මොකද වෙන්නේ කියලා. මැරිච්ච ගමන් කයට මොකද වෙන්නේ කියලා බලන්න. මේ ආයුෂ්මේ නැති වෙච්ච ගමන්. ඒක දකින්න නැති කාරණේ මේ පෙන්කෙලින්නේ. ඒ වුණත් 13 වල වෙනසක් වෙන්නේ මැරුණයි කියලා. ඒ මරණයම තමයි. ඒ නිසා මේකට අපි කියන්නේ ආකාර පඤ්ඤාති කියලා. මේක හොඳ නිකන් බැටරිය charge එකගෙන ඉන වෙලාවක් ඔය ඒ වෙලාවේදී හරිම ආකර්ෂණයක් එනවා චිත්ත ශක්තියක් එනවා සතිය වැඩෙනවා යෝගාචර කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ භාවනා හරියනවා කියලා. හොඳටම දැන හැබැයි අලුත් දෙයක් වෙන බව දන්නවා. මේක මම යහපැතට ගියාට පස්සේ පේනවා අනිත්‍ය ඔය පේන්නේ නැති මොකද බලන්නේ නැති හින්දා. බැලුවොත් කොයි එකත් එකයි. හැබැයි මේක හොඳට තේරුම් ගත්තට පස්සේ ගහක් ගලක් දිහා බැලුවත් තිරසෙන දිහා බැලුවත් පේනවා. මේකෙත් ඔච්චරම තමයි. මේ මයි ළඟ ඉන්න භාවනා කරන එක්කනට භාවනා හරිය කිල්ල නැතුව ඇති. ඒත් එයා තුලත් වෙන්නේ ඕකම තමයි. භවනා හරිය නැති වුණොත් ඔච්චර තමයි වෙන්නේ කියලා අර ලෝකයේ අනුමාන ඥාණයට අහු වෙන නිසා මේක හොඳ දෙයක් මේ පුළුවන් නම් අනුග්‍රහකරනද මේ සතහන ආකාරයේ පන්නලා ස්වභාවී ස්වභාවයට කියනවා භාව ලක්ෂණ කියලා ස්වභාව ලක්ෂණ කියලා කියනවා ගති කියනවා භාව ස්වභාව ගති කියන තුන දිවි ලෝකයටයි බ්‍රහ්ම ලෝකයටයි මනුස්ස ලෝකයටයි දෙමළටයි සිංහලට ඔක්කොටම සමානයි මේ භාව ලක්ෂණ කිව්වහම ඒ ඔක්කොම සමානව ජාත්‍යන්තර භාෂාවල්. නමුත් අපි ඒවට කැමති නෑ. අපි අර සටහන් ආකාරවල තමයි පටලවිලා තියෙන්නේ. ඒක විනිවිදින්න විනිවිදතර පස්සේ පේනවා. ඒ ස්වභාව භාව අපි උපදින්න ඉස්සල පටන් ගත් එක. අපි මැරුණට පස්සෙත් ඕක ඕකමයි. අපිට කරන්න තියෙන ඕක දැක ගන්න එක විතරයි. හැබැයි දැක ගන්න මේ සටහන් සහ ආකාර කියන මට්ටම් දෙක පනින්න ඕනේ. මේ මේකට මේ ලිපිය ගොඩාක් සටහන් වෙලා තියෙන්නේ ආකාර පඤ්ඤාති කියන්නේ. සංඨාන පඤ්ඤාති වලදී ආකාර පඤ්ඤාති එනිසා මේ දිගේ ඉදිරියට යන එක තමයි ඉතින් දීර්ඝ විස්තරයකට පස්සේ කෙටියෙන් කියන්න තියෙන්නේ. නිර්වන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ අද දින 10 සිට 11 දක්වා පැවති පරයන්ක භාවනාවේදී සුපුරුදු ලෙස කම්පනවලට අවධානය යොමු කළෙමි. එක වේලාවකින් සියල්ල නිශ්ශබ්ද වී මුහුණේවම් පස පහළ කෙළවරේ සිට ආලෝකයක් සමග ලස්සන මලක පෙත්ත පෙත්ත දිග හැරිමින් ආලෝකයත් සමග දකුණු පස මුහුණේ ඉහළ කෙළවරින් හෙමිහිට ඉවත් විය. නිතරම මෙම ආලෝකය එමින් යමින් තිබින. මගේ දත් ටික හෙමිහිට වදින්න පටන් ගත්තේය. වම් පස ශරීරයෙන් පිට මෙම දත් වදින ශබ්දය ඇසිනි. එම ශබ්දය හිස මුදුන පැත්තට ගමන් කරන බවත්, දත් හයියෙන් වේගයෙන් වදින බවත් හැඟිනා. මා ශබ්දයේ බොහෝ වේලා බලා සිටියෙමි. සමාවෙන්න ස්වාමීන් වහන්සේ මා මෙදෙස බොහෝ වේලා බලා සිටියෙමි. මේ අතර ආලෝකයේද ඇතිවිය. පිටින් නැගෙන ශබ්දයක් ශබ්දත් ඇසිනා. කෙල පිරෙන්නාසේ හැඟුණ නිසා කෙල ගිලීමටත් හැකියිය. කන දෙපස රත් වන වාසයේද දැනුනි. මාගේ භාවනාව ඉවර නොමැති නිසා මා බොහෝ වේලා මෙම දත් වදින දෙස බලා සිටියෙමි. නොනවතින නිසා භාවනාව නවතා ඇස් ඇරියෙමි. ස්වාමීන් වහන්ස ඔබතුමාගේ කරුණාබර අවවාද පතමි. වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. ඉස්සලකනාගේ මත් අකුරුද? ගඳෙන් කියයි. ඉස්සරහ එක්කනාගේ මත් අවස ඊයේ කියලා ලියලා තියෙනවා දැන් අත උදේ කියලා තියෙනවා. ඉතින් මේ වගේ වෙනකොට සමහරට ඇස් දෙක ෆ්ලිකරින් යන්න පටන් ගන්නවා. මෙහෙම මෙහෙම ගැහෙන්න පටන් ගන්නවා කොහොමඩක්වත් නැතර කරන්න. සමහරට මේ වගේ දත් එහෙම නැත්නම් අත මෙහෙම මස් පිටු නටන්න මස්ල් ඩාන්සින් පටන් අර ගන්නවා. ඉතින් එතකොට පේන්න පටන් අර ගන්නවා මොනවා වුණත් සතිය කැඩෙන්නේ. මේ මාතපය නැත අත ආය අල්ලගෙන මේ අතින් අල්ලගෙන හිටියා සතිය කැඩෙන්නේ. කියලා ගිල්ල සතිය කැඩෙන්නේ. එතකොට පේනවා මේ මේ Java ආවට පස්සේ ඒ කියන්නේ ගැම්ම ගත්තට පස්සේ ඒ සතිය අර ක්ෂණ මාත්‍ර සතිය නෙමෙයි එතකොට තියෙන්නේ. ඒක අර බයිසිකල් එකේ වේගය ගත්තට පස්සේ වේගය වැඩි වෙනකොට බැලන්ස් එක ඉබේ එනවනේ. අඩු වේගෙන් යනකොට තමයි බැලන්ස් එක ඕන කරන්නේ බයිසිකල් එක. වේගය වැඩි වුණාට පස්සේ බයිසිකල් එකේ බැලන්ස් වෙනවා. එහාට නැමුණොත් එයාම මෙහාට නමලා දෙනවා. ආන්නේ වගේ මේ සතිය ඉන්ද්‍රිය මට්ටමට එනවා. ඒ කියන්නේ සතිය සද්ධාව නැතුණොත් නැගිටවගෙන යගෙන යන්න පුළුවන් මෙයාට. වීර්ය මදුනොත් වීර්ය දීගෙන නැගිටවගෙන යන්න පුළුවන්. ඊට පස්සේ එයා පරීක්ෂා කරලා බලනවා මේ සතිය මේ වැඩේ නෙමෙයි මම කියන්නේ. මේ වැඩේ පිළිබඳ තියෙන සතිය මේ වැඩේ වෙන වැඩකට ගියත් දැන් මම භාවනා නැගිට්ටයි කියලා, භාවනා ඉවරණයි කියලා, ඇද්දක ඇරියයි කියලා මොකක්වත් නැහැ. අපි හිතනවා මේ බෙල්ලෙක් ගැව්වා විලාප ඉවරයි නැගිටලා යනවා කියලා. නමුත් ඔය ඉරියාපතේ මාරු කරත් ඇද්දක ඇරියත් යෝගාවචරය බලන්න දන්නවනම් ඇත්තක ඇරියට පස්සේ මේ සතිය කොහොමද දැන් ගෙවි ගෙවි යන්නේ කියලා. ඔකේක සරේ කැඩෙන්නේ නැහැ. ගෙවි ගෙවි යන්නේ කියලා බලන්න ගත්තොත් ගෙවෙනව අඩු වෙනවා. අහනගත්තා හිමීට තමයි ගෙවෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඉරියාපත සංධියකදී ඉඳගෙන ඉඳලා නැගිටිනකොට අත් දෙක වහගෙන භාවනා කරන ඉඳලා දෙක අරිනකොට අන්නේ සංධි ස්ථානයේදී සතිය කැඩෙන්නේ නැතුව බලන කැඩෙන්නේ නැති බවට බලන එකට කියන්නේ රිලේ රේස් එකකදී බැටන් එක බිම දාගන්න නැතුව අතින් අතට මාරු කරනවා කියන එක. රිලේ රේස් එකේ කවුරු හරි තමන්ගේ පාර්ට්නර් ලීඩ් එකක් ඇතුව අරගෙන ආවයි කියලා කියන්නේ අනික් කට්ටියට ඉස්සල්ලා ඒක අපි උගන්නේ ස්පෝට් මාස්ටර් කිව්වේ දුවන එකන වම් අත පිටිපස්සට තියාගෙන දුවන්න කියනවා ඉස්සරහින්. පිටිපස්සේ කෙන එකන දකුණෙන් ගෙනියලා ගහන්න කියනවා වම් අතට. එතකොට බැට් එක පාස් වෙනවා. අතින් මූණෙන් බලන්නේ නැතුව. පිටිපස්සේ හැලා බලන්න ඕනේ බැලුවොත් මෙයාගේ ස්පීඩ් එක කැඩෙනවා. එයාව එන්නේ ඉස්සලා දුවන්න පටන් ගන්නවා. පිටිපස්සේ නේකන තමන්ගේ මායිවට එන්නේ ඉස්සලා අරයා පිකප් එක ගන්නවා. අරගෙන පිටිපස්සට අත අරගෙන යනවා. දුවගෙන එන එකන පිටිපස්සෙන් ඇවිල්ලා අර දික් කරන අතට ගහනවා. ගහනකොට බැට් එක ගන්නවා ලීඩ් එක කැඩෙන්නේ. ඉතින් ඒ වගේ ගමනක් තියෙන එකට සතියට අපි විපස්සනා සතිය කියනවා. අර එකම අරමුණේ එකම ඉරියව්වේ හැලහපුණොත් කැඩෙන සතියට ඒ සමාධියක් ඇති වෙනවා. ඒක සමත සමාධිය. එයාට බෑ මේ විවිධාංගීකරණය වෙන්න. එවැනි සමාධියක නිවන් දකින්නත් බෑ. නිවන් දකින්න පුළුවන් වෙන්නේ අරමුණ මාරු වෙද්දිත් නැත්නම් අරමුණේ සටහන් මාරු වෙද්දි ආකාර මාරු වෙද්දි ස්වභාව මාරු වෙද්දි මේ පරණ යකාමයි කියලා තේරුම් ගන්න ඕන. අපි ඔය 18 දන්නේ නැටුවට විශ්මුණු 18ක් තිබුණා නටන්නේ එකමනේ. 18ම අඳින්නේ එක කෝලමට අඳින්නෙත් එකයි මහතොනට අඳින්නෙත් එකයි. ඉතින් දෙන්නේ යක්කෝ දෙන්නකොට එක සැරේ වේදිකාවෙ ඉන්න බෑ. විශ්මුණු 18ක් තිබුණාට එකමයි අඳින්නේ. ඒ නිසා මේ සතියට මේ අරමුණ වායෝ ධාතු වෙනවා, පඩවි ධාතු වෙනවා, තේජෝ ආපෝ වෙන්න පුළුවන් ඉඳගෙන වෙන්න පුළුවන් හිටගෙන කොයි එකේදවත් මේ සතියට විනිවිදින්න බැරි නෑ නමුත් අපි හිත හිතනවා හිටගෙන ඉන්න එකෙන් ඉඳගත්තොත් සතිය කැඩෙයි අත් දෙක අරගෙන ඇරියොත් සතිය කැඩෙයි වෙල්ලෙක් ගහනකොට සතිය කැඩෙයි කියලා එහෙම වෙන්නෙම නෑ වෙනම ආදුනිකයගේ ඒ සතිය ඉන්ද්‍රිය මට්ටමෙන් පල්ලෙහා තියෙනවා බල මට්ටමට ගිය කෙනා උත්සාහ කරනවා හොඳයි මං ඉරියව්ව වෙනස් කරා ඇත් දෙක ඇරියා දැන් මොකද සතියට වෙන්නේ කියලා තියෙන බලන්න හැල හැප්පීමක් වෙනවා කැඩෙන්නේ නෑ එතකොට මේ සතිය හොඳට පදම් කරපු හැමක් වගේ කොයි අතර දැම්මත් දරා සිටීමේ ශක්තියක් එන. එතකොට තමයි අපිට සතිය පිළිබඳව වැඩි විශ්වාසයක් ඇදහිය හැකි ගතියක් එන්න පටන් ගන්නෙ. එතෙන්ට වගේ යනකොට එතෙන්ට වගේ සතිය දිනු කරා නම් ਸਰුවචන්සේ සඳහන් කරලා තියෙනවා මරණ මොහොතදීවත් මාරාන්තික බයකදීවත් සතිය පුද්ගලයා පාවා දෙන්නේ නැහැ කියලා. සඳහන් කරලා තියෙනවා සුතා දතා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විඥා කියන මට්ටමට මේ තියෙන දේවල් වෙනස් වුණාට ඔය එකමයි මේ කොලම් කරන්නේ සතිය කඩන්න එපා සතිය තියා හිටපන් කියලා ගත්තොත් මේ මරණ මොහොතදීවත් ධර්මක චිත්තම්පි ඥානතෝව ධර්මක පස්සාසම්පි ඥානතෝව නිරුද්ධාන්ති මම මේ අවසාන උසුම පිට වෙන්නේ කියලා දැක දැක දන දනත් වෙනවා අනිත් එක එහෙම වෙලාදී හිත කලකොල වුණත් හිත වික්ෂිප්ත භාවයට ගියත් කවදාකවත් පහත් ඇටකට ගෙනියන්නේ සුගතියටමයි ගෙනියන්නේ කියලා කියනවා. සුගතියට ගියාට පස්සේ ආ කල්පනා කරනලු මරණ මොහොතේදී මෙච්චර අවුලලා තියෙදි මං කොහොමද මේ හොඳ තැනට ආවේ කියලා. එතකොට ඒට අමාරුවෙන් තේරෙනවලු මං ගියාත්මේ සතිය වඩලා තියෙනවා. සතිය මේ කලක බැගෑනි තත්ත්වවලදී වඩලා පුරුදු කරලා තියෙන නිසා මරණ චිත්තක්ෂණයේදී මේ චාරිමක හිතේදී සතිය මට උදව් ආධාර කරලා තියෙනවා කියලා ඒ නැවත ඒ සතිය ඊගාවාත් ප්‍රතිවර්ණයකට සතුප්පාද කියන වචනේ සඳහන් කරන්නේ. ඒ නිසා අපි මෙහෙම ඉන්න වෙලාවේදී එකපාරට සද්දයක් ඇහෙනවා කියන සද්දයක් ඇහුනට පස්සේ අපි හිතීත් වෙනවා අයියෝ මේ මනුස්සයා කරපු වැඩේ මගේ සතිය ගන්නවා කියලා අපි දඟලනවනේ. මොකද ඒක තිවිච්චයි ආයෙ සතිය ගන්න පුළුවන්ද කියලා බැලුවොත් අරකට හිත කරදර ගත්තොත් සතිය ගන්න බෑ. අරක ගණන් ගන්න නැතුව ඒක උනා ගියා. මට නැවත සතිය ගන්න පුළුවන් කිව්වොත් අරකට හිට කරදර නොගන්න මට්ටමට නැවත සතිය ඇති කරගන්න පුළුවන්. ඒකටත් කියන්න පුළුවන් සතුප්පාදේ කියලා. නිසා ඕන කෙනෙකුට ගන්න පුළුවන් නම් කඩපන් කියලා. මම කියනවා නෑ කඩන්න බෑ. උඹ කොච්චර නෝ කඩන්න බෑ. මම කොහොම හරි මම මේක නැවත ඇති කර ගන්න එකයි මගේ පෞරුෂත්වය. ඒකයි මගේ කල්යාණ ධර්මය. ඒකයි මගේ තියෙන සූරකම. කියනකොට අපි মালටිටාස්කින් වලට යන්න පුළුවන්. කවුරු හරි අරක කරපන් මේක කරපන් එහෙම මේ කොච්චර දැඟලුවත් සතිය වඩපේකනට ඒක පිළිබඳ හොඳ පරිචයක් ගන්න පුළුවන්. හොඳ නායකත්වයක් දෙන්න පුළුවන්. ප්‍රයොරිටි සිලෙක්ට් කරන්න පුළුවන්. මම කළ යුත්තේ මේකයි කියලා තේරුම් ගත්තට පස්සේ පද්ධතිය ලස්සන දුවන්න පටන් ගන්නවා. ඒකට මේ පොඩි දේම් පටන් අරගෙන ඒ අහුල් පාසේ තට්ටු මාරු වෙන වෙලාවේදී සතිය කැඩුනා කියලා සතියට අව탁සිරු කරන්න එපා. සතිය අවචාවට ලක් කරන්න එපා. බුද්ධ ඥානසීකර දීලා තියෙන පොඩි ධෛර්යමත් වචනයක් සතාධිපතිය සබ්බේ ධම්මා කියලා. එක මූලක සූත්‍රය, කි මූලක සූත්‍රය තියෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත් හැම චිත්තක්ෂණයකම සතිය මුල් වෙලා ඉන්නේ. අපි ඒක දන්නේ නැතුව සතිය නොසලක හැරපු නිසා තමයි සතියට තමන්ගේ අධිකාරිය පවත්වාගෙන යන්න බැරි වෙන්නේ. ඒක අදාහගත්ත දවසේ. කවදාකවත් මේ අහම්බයක් කියලා දෙයක් මේ ජීවිතේ නැහැ. කරන හැම දෙයක්ම චේතනාවකින් තමයි වෙලා තියෙන්නේ. ඒක දිහා හොඳට දකින්නට පේනවා මේ සතිය අපි හිතනවට වැඩිය සිද්ධිය වෙන්න ඉස්සෙල්ලා සිද්ධිය වෙනකොට සිද්ධිය වුණාට පස්සෙත් ආරක්ෂාවක් ඇති කරලා දෙනවා. අපි ඒකම මුල් කරගෙන ගියොත් තේරෙනවා සතිය කරන මේ සම්භාව්‍ය කෘත්‍යය. එහෙම නැත්නම් අපි ඉක්මනට චීන්දුවක් කරනවා මගේ සතිය කැඩනයි කියලා. ඒ වගේම එහෙම කරන හැම කෙනාම සතිය කැඩුවේ අසවලයි කියලා ආත්ම දෘෂ්ටියකුත් ඇති කරගන්නවා. මගේ සතිය කැඩුවේ අසවලා. පව් දෙකයි. එකක් කැඩිලා නැති සතියක් කැඩනයි කියලා කියනවා. අර මිනිහා කිරුවා ඒ මනසට ආත්මයක් තියෙන මනස මගේ සතිය කරන්නම මේ පිටරට ඉඳලා ආවා ආවෙන්නද කියලා හිතානිනවා. නෑ. කාටවත් කාටවත් සතිය කරන්න ඕනේ මගේ තියෙන නොදැනුත්කමට වෙන නිසා මේ ඔක්කොම කෝලම් යද්දී මේ ඔක්කොම වෙනස්කම් ඇති වෙති බලන්න සතිය පොඩි හැලහැප්පීම වුණාට සතිය කැඩෙන්නේ නැති ගතිය නිසා තමයි අපි මේ মালටි ටාස්කින් ඕනේ වගකීමක් යුතුයකමක් දරන ගමන් පුළුවන් තරම් වෙනදාට වැඩි සත්‍ය පැවැත්මේ හැකියාව වෙනකොට පේනවා. බුදුජානසේ දේශනා කළ තියෙනවා සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා. මහණෙනි හැම කල්ලි සතිය අපේක්ෂා කරන්නේ. ඔය සීය බලමයි මේ පොතේ මුලම ලියලා තිනවා මුල් කොළ දෙක ඇතුළතම ඥානපෝනික සාංශේ සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාන. අපි හිතනවා වැසිකිළියට ගියාම සතිය ඕනේ නැහැ. ගඳ කිළියට ගියාම විතරයි සතිය ඕනේ කියලා. ගන්ධ කිරියට කියලා මල පූජා කරා සතිය ඕනේ. ඇචිර කියලා මල පහ කරා සතිය ඕනේ. ඒක කියනකොට ඉතින් තරහ වෙනවා මන්දන උපාසකම්ලා මෛත්‍රික තරහ වේ කියලා වැසි කිලියට කියලා මල පහ කරනකොට තියෙන සතියයි ගඳ කිලියට කියලා මල පූජා කරන තියෙන සතිය දෙකේම කුසලයේ සමානයි. අපි බුද්ධ පූජාව අරගෙන අතපය හොදන කිරිපැණියෙන් නාගෙන කියලා බුද්ධ පූජාට බුදු පා තියෙනකොට ඒත් අම්මණ්ඩිලාගේ සතිය නෑ. වැසියට ගිහලා මල පහ කරනකොට සතිය නැහැ. ඊට මිට වැඩි හොඳයි පූජාව කරන්න. වෙනද වගේම කරන්න SMS දාන slowly mindfully silently කරන්න. ඉවරෙච්ච ගමන් වැසි කිලියට ගිහලත් බලන්න. slowly mindfully silently කක්ක කරන්න. අර කුසලෙමයි. අපි කියන්නේ පව් පන්සලේ පිම්පිලි ගන්න කියලා කියන්නේ දෙකේම එක කුසලෙ. ඒකයි මේ සතියේ තියෙන මට්ටම. හරියට මේ කපරාරු කරලා අන්තිම සුද්ධම දින්නේ. අන්තිම කොළොප්පු දාලා සුදමෙන් දරපස්සේ ඔක්කොම ලෙවල් කරලා දෙන්නේ. ඒ සතිය තියෙනවා නම් හැම තැනකදීම Tamange හද මඩල බුදුගයක් වෙනවා. එච්චරයි මේ බුදුගිය ගාවට යන එකයි ඇසිගලේට යන එකයි නෙමෙයි Tamange හද මඩල බුදුගයක් වෙනවා. ඒ නිසා මේ හැම තැනකදීම සතිය තියෙනවා කියන එක අදාහ ගන්න පුළුවන් වුණොත් කට හොදලා කියන්න පුළුවන් යෝගාවචරය කියලා. කවුරු හරි කියනවනම් මට මේකයි කහිනකොට වැඩි සතිය වඩන්න බෑ වහිනකොට සතිය වඩන්න බෑ අරක නිසා බෑ මේක නිසා බෑ කියලා ඉන් කියතයි ඉතින් සෝරි මට තාම සමාජිකත්වයේ දෙන්න විදියක් නැහැ තටමපම් පුළුවන් දවසක් එයි යන්න එදාට කියත හැකි උඹ දැන් යෝගාවචරයෙක් උඹ යෝගිනියක් උඹ බුද්ධ පුත්‍රයෙක් උඹ බුද්ධ දුහිතෘකාවක් මොකද බුදුහාමර අපිට දීලා තියෙන උස්සන්න බැරි බරක් නෙවෙයි ටිකෙන් ටිකෙන් පටන් ගන්න යන්න පුළුවන් එකක් මචං උත්සාහ කරමු තුන්වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මෙය පෛරයන්කයක හෝ සක්මන් භාවනාවට අදාළ නොවන අත්දැකීමකි 23 වන දින නිදා ගැනීමේදී භාවනාව ගැන කිසිවක් නොසිතුවද ශරීරයේ කම්පන හා චංචල නිතර නිතර තීව්‍රව වරහන් ඇතුලේ ෂාප් දැනුණ අතර එකවරම පරියන්කයේදී ගැස්සී ඇහැරෙන වාසේ දැනුනි. එදින මම සිතුවේ මෙම ගැස්සීම් නිසා නින්දට බාධා ඇතිවන බවයි. එම නිසා මට නිදියන ඉරියව් වෙනස් කරමින් මෙම කම්පන චංචල නොදැන්නට මහන්සිගත් අතර එවිට නාඩි වලින් හෘද ස්පන්දනයටත් එයින් පපුව උදර ප්‍රදේශය උස් පහත් වීම තීව්‍රව වී ගිය බවත් ගිය බව දැනුණත් පසුව මට නොදැනීම නිින්ද ගොස් බව පසුදා උදේ වැටහුණි. මෙම අත්දැකීම නැවත නැවතත් 24 හා 25 වන දින රාත්‍රියේදී නිරීක්ෂණය කළ අතර එම දින දෙකේදීම උදෑසන අවදි වීමට හා දහවල් දිනේදී කිසිම බාධාවක් ඇති නොවූයෙන් මම නිගමනය කළේ වරහන් ඇතුලේ සනාත එම ශරීරයේ ඇතිවන කම්පන වලින් නින්දට බාධාවක් නොවන බවයි. මට දැනගැනීමට අවශ්‍ය වන්නේ මෙම අත්දැකීම් වරහන් ඇතුළ දැනීම දැනුනේ මෙම දින කිහිපය තුළ নিরතුරුවම නිස්කලංකයේ වරහන් ඇතුලේ SMS වල ගත කළ නිසාද මෙම කම්පනවලට සාදර අනුග්‍රහ කළ යුතුයද ඔබ වහන්සේට තෙරුවන් සරණයි මට මතකයි ඔය ඔය මට්ටමට ගිය කෙනෙක් එංගලන්තයේ ඉඳලා හදිසියෙ කෝලයක් දුන්නා මට. කෝලයක් දීලා කිව්වා දවස් 3ක් try කරා සාංශ අල්ලන්න බැන්නා අද තමයි යහුනේ අද තිබෙනකොට වැඩ ඉවරයි. මේ දවස් 3ේම නිින්ද ගියේ නෑ. අද තමයි තීරණය කරුවා නිින්ද ගියේ නැති වුණාට නිදි කැඩිලා නෑ කියලා. නිින්ද ගියේ නැතුවට විස්රාම වෙලා. මේ තුන්වෙනි දවසේ කිසිම නිින්දක් නෑ. මුළු රෑම නිදි ආසනයේ ඉන්නේ. ටිකට මේ ভাইබ්‍රේෂන් එක දැනෙනවා. නිින්දට යන්නේ නෑ. නමුත් උදේ නැගිටිනකොට අරුණ උදයේ පිපුන මලසේ විවිධ මැලි කඳුරැලලා මූණ පිසලා පිතුල දෝලා ආහනේ වගේ කිසි කරදර නැතුව කරතයි. අපි හිතන්නේ මේක අවදිය නිසා මේ විශ්‍රාම වෙන්නේ නැතුයි නිින්දයක් නැතුයි කියලා හිතනවනේ. එහෙම කන්නේ නැහැ. අඩු ගන්න මේ වගේ දවස් 3-4ක් යනවා. දිවා රාත්‍රී දෙකේම සතියේ කයේ තමයි සතිය තියෙන්නේ. හැම වෙනෝ ඉරියව්වේ හිටියත් මේක පෙන දාන ගතිය, ගොජ්ජ දාන ගතිය, බුබුලු දාන ගතිය, කම්පන චංචල පේනවා. ඒ අර SMS නිසාම නෙවෙයි සතියම ගුණයක් තමයි. සතිය ආවට පස්සේ ඒක නිකන් නයිවිසක් වැදුනා වගේ. එක තැනකින් ගැහුවට එක පුරාම පැතිරෙනවා. එක තැනකින් තමයි ඇතුල් කරන්නේ. අපි ආනපානෙන් ඇතුල් කරන්නේ. ඉරියව්ව ඉන්න ඉරියව්වෙන් ඇතුල් කරන ඉඳගෙන. අන්තිම මුළු දවස පුරා ගියාට පස්සේ තියෙනවා ඒ සතියට ඉරියව්වේ කිසි බාධාවක් නැහැ. ඒකට ලොකු සාංශික වචන තමයි විස්්‍රාම වෙනවා කියලා. ඒ වෙලාවේදී ඇඟ හැබැයි තියන්න කියනවා. හොඳට නිදා ගන්න මූඩ් එකේ. නැහොත් සතප්පවන්න කියනවා ඇඟ. සතප්පවල මේක බලන්න කියනවා. මේක මේ IMS එකේ Insight Maintain Society එකට අනුබද්ධිතව පරිශනාවක් කරලා තියෙනවා. හොඳට භාවනා කරපෙක්කු නැති එක්කෙනෙකුයි දෙන්නේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා CAT ස්කෑනර් එක තියෙන ෆන්ක්ෂනල් එකට ඒ කියන්නේ වෙලාවෙ මොනිට කරන්න පුළුවන් ඒකට දාලා නිදාගෙන ඉන්න වෙලාවේදී මොනසෙන් පිට වෙන කම්පන තරංග බලලා. ඒකට නිදියාගෙන තියෙන්නේ මැෂින් එක ඇතුලේ. ඉස්සලා දාලා තියෙන්නේ අවදියෙන් මැෂින් එක ඇතුලේ නිින්ද යනවා. එක්කනේ භාවනා කරලා තියෙනවා එක්කනේ භාවනා කරලා නැහැ. ඉතින් මොනිට කරලා බලන්න පුළුවන් නිින්දට ගියා සහ අවදියෙන් කියලා බ්‍රේන් ස්කෑන් එකේ වේව් වල කිසිම වෙනසක් නැති. බ්‍රේන් එක එක දිගට වැඩ. ඒක කවදාකවත් නිදා ගන්නවා කියලා එකක් කරන්නේ. නිදා ගැනීම කරන්නේ කය විතරයි. <clears throat> ඊට පස්සේ කරලා තියෙන්නේ අදිසිය අවදි කරවලා තියෙනවා. අවදි කරනකොට එක ස්පයික් එකක් නැගලා ආයෙ ෆ්ලැට් වෙනවා. එනිසා මේ බ්‍රේන් එක නැත්නම් මේ ස්නායු පද්ධතියේ මූල හෙඩ් ඔෆිස් එක ඒ වැඩ කරන ටික වැඩියකුත් නැහැ අඩියකුත් නැහැ අපිට හිතනට මේ අපි ගොඩක් වැඩ කරනවා විවේකී ගන්නවා නිදා ගන්නවායි කියලා කයට දැනනට එහෙම එකක් නියුරෝ නියුරොලොජිකල් වෙනසක් වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකට භාවනා කරනකොට වෙන්නේ යම් වෙලාවක අපි හිතනද අරමුණ කිවිලා ගියයි කියලා ආනපාන කිවිලා ගිහිල්ලා නිින්දට වැටෙනවද නැද්ද කියලා අපිට තෝරගන්න බැරි වෙලාවක් එනවනේ. වෙල්ලත් කඩා වැටෙනවා නිින්ද ගියා දන්නේත් නැහැ මොකද උනේනේ කියලා. ඉතින් ඒක මට හුඟක් වෙලාට යෝගාවචර ඒක නිින්දක් කියලා චෝදනා කරනවා. නමුත් ගුරුවරු කියලා දෙන්න හදන එක නිින්දක් නෙවෙයි හිත සැඟවි ගැනීමක්, හිත ලීන භාවයටපත් වීමක්. ඒ නිසා නිින්ද කියලා බලන්නේ නැතුව අවදි වෙච්ච ගමන් අරමුණට එන්න පුළුවන්ද කියලා බලන්න. කොච්චර ඉක්මනට අරමුණට එන්න පුළුවන්ද කියලා. ඒ ඇවිදලා බලනකොට යාට තේරෙනවා නම් ඇවිදවාම රසේ අරමුණට එන්න පුළුවන්. උදේ නැගිටලා පස්සේ කඩਿੱතු ගතිය නෑ වගේ. එතකොට කියනවා නෑව නිින්දක් නෙවෙයි. හිත ලීන වීමක් තියෙන්නේ. ඊට පස්සේ කියනවා අදාහගන්නේ නැහැ. ඔන්නෝයේ හිත නින්දට ගියා වගේ තියෙනකට අවදි වුණොත් මොනවා වේද මම දැන් ඉන්නේ මොනවත් නැත්තන්ට කියනට අවදි වුණොත් මොන වගේ මානසිකත්වයක්ද තියෙන්නේ කියලා. ඒක නිවන කියලා කියයි. ඒක මේ සාමාන්‍ය අභිධර්ම ක්‍රමයට එහෙම නැත්තම් අටුවාචාන් වහන්සේලා මේ භවංගය කියලා වචනයක් දාගෙන තියෙනවා. ඒ නිසා ඒත් හරි බයයි ඔය හිත භවංගයට වැටලා කියලා. භවංගය කියන වචනයක් කිසිම දැනක මේ ත්‍රිපිටකේ නැහැ. භව අග්ග කියන වචන තියෙනවා. නමුත් මෙතන කියන්න පුළුවන් සංයග්ග කියන වචන බුදුරජාණන් මේකේ සඳහන් කරන පොට්ටපාද සූත්‍රයේ ගිහිලා ගිහිලා ගිහිලා දැන් මගේ සංඥාව ගෙවෙන බවක් දන්නවා. ගෙවුනට පස්සෙත් යාට තේරෙනවා මම මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඒ වෙලාවේදී කිසිම හැප්පෙන්න දෙයක් නැහැ. no friction least frictional path එකට වැටෙනවා. නැත්නම් comfort zone එකට වැටෙනවා. අපිට වෙලා තියෙන අපේ මනස පුරුදු නැති නිසා ඒකෙදී අපි හිත එක්ක හැංගෙනවා එක්ක නින්දට වැටෙනවා. නින්දට වැටෙන්නේ නැතු එකට අවදි වෙන උනා නම් තේරෙන්න පටන් ගන්නවා මේ ජීවිතයේම ජීවත් වෙද්දී මේ ජීවිතෙන් සමුගන්න පුළුවන්. කයෙන් සමුගන්න පුළුවන්. ඉඳුරංගෙන් සමුගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අත්දකින්න පුළුවන්. ඒක අත්දැක්කට මේ ලෝකේ ඉන්න කෙනෙක් කවදාවත් කියන්නේ ජීවත් වෙන්න පුළුවන් කියලා ඉඳුරංගෙන් සමු අරගෙන. ඒගොල්ලෝ කියන්නේ අනිවාර්යයෙන්ම ජීවත් වෙන බව මොනිටර් කරන්නේ ඉඳුරංගෙන්, ඇහ කන දිව නාසයෙන් එව්ව සමගත්තට පස්සේ කොහෙද ජීවිතයක් කියලා ඒක ගුඪ ධර්ම গুপ্ত ධර්ම කියලා කියනවා. නමුත් සර්වඥයන් අපි ගෙනියන්නේ ඔන්න වගේ තැනක. ඒක නිසා රාත්‍රී නිින්ද අත්‍යවශ්‍යයි. නමුත් ඒ නිින්ද සඳහා හිත කදාකත් නිදාගන්නේ. මොලේ ක්‍රියාකාරකම් වල නිින්ද නිදාගන්නේ. එයා වැඩ. ඒක හරියට අර අවුරුද්දට දෙසරක් බැංකුවල තියෙන්නේ බැංකුව ඇරලා ගණිතන කාර්යය ගණිතයට එන්න දෙන්න දවස් දෙකක් තියෙන්නේ. දෙසැම්බර් 31යි ජූනි 31යි. කවුන්ටර් කාරේ ඉන්නේ බැංකුව වැඩ. ආන්නේ වගේ තමයි බ්‍රේන් එක. ඇත්තටම මේ බ්‍රේන් එකෙන් 102කට වැඩි අපි දන්නේ නැහැ කියලා කියනවා. අනිත් සියල්ලම brand new. politicians ලගේ 100%ක්ම brand new. ඔළුව මොලේ ට්‍රාන්ස්ෆර් කරනවා නම් එහෙම තාම කරන්න බෑ ඒක. කරපු ගමන් මනුස්සයා මැරෙනවා. අපි දැන් හදවත ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නේ. වගේ ගන්නවනම් ගන්න කියන පොලිටිෂියන් කෙනෙක් එක්කන බ්‍රෑන්ඩ් නිව් මොලයක් තියෙන්නේ හත්ත පහක වැඩක් කරන්නේ ඔය එක දව සතිය පත හැමදාම එක දිගට රට්ටකේ දුවන මිනිස්සු මැටි පාගන හරක් වගේ දැන් තිය රසවල් තියෙන ඒව ඔක්කොම එජා තමයි. ඒකේ ඔය 102 ඇතුලේ තමයි දුවන්නේ. පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් ඉවරයි. මොනක් කරගන්න බෑ. ඒ ඉතින් මේ මනුස්සාත්ම දුන්නට කොච්චරද වැඩ ගන්න කියලා. අපි කම්පියුටර් පාවිච්චි කරනකොට එකම යකෙක්වත් නැහැ කියනවනේ 105ක් වැඩ ගන්න කම්පියුටර් කැපැසිටි එක. ඒකේ තරම් වැඩ තියෙනවා. මනුස්සාත්ම කියන්නේ ඒ තරම් වටින එකක්. අපි අර දන්න රටාවෙම සිංහල බුද්ධ ආගමේම ඒ දන්න ටිකේම යන්න ගියාම අපි විහිං අපි එලි මහා සිරකන්දරුවක් හදාගෙන අපි ඒකේ රඳවියන් බවටපත් වෙනවා. අපි කවදා සෙල්ලක්කාරකමක් කරලා අර වැටෙන් පණින්න කැමති නැහැ. වැටෙන් පණින්න නම් ඔයගේ නිදා ගත්තට මොකද නිින්දයක් නැහැ. හැබැයි උදේ අවදි වෙනකොට කඩਿੱතු ගතියකුත් නැහැ. ආන්නේ වගේ දෙයක් පුරුදු කරන්න පුළුවන් නම් ඒකට කියනවා ප්‍රබුද්ධ ජීවිත කියලා. ඒකෙන් තමයි බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ප්‍රබුද්ධයි. නිදාගත්තයි කියලා එහෙම වෙන්න ඕන කමක් නැහැ. නිදාගත්ත පස්සේ නිින්ද ගිය කියලා ඒක ඇති වරදක් නැහැ. නමුත් අවදිින් ඉන්න පුළුවන් අර විශ්‍රාම වීම. එහෙම නැත්නම් ඒකට කියන්න තියෙන්නේ රිලැක්සන් එක. ওই ভাইබ්‍රේෂන් එක දැන දැන ඉඳද්දිම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි දන්නේ නැතුව නිින්දටත් වැටෙනවා. ඒ නිසා මේක අනිවාර්යම බිය යුතුයි කියලා කියන්න පුළුවන් භාවනාවේ ප්‍රගතියේ එක අවස්ථාවක. අන්තිම ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරගෙන යන විට සතිය හුස්ම රැල්ලේ තිබෙන අවස්ථාවේදී මගේ මුහුණ ප්‍රදේශය නලියන ස්වභාවයක් තේරෙයි. එවිටම ශරීරයේ උඩුකය ප්‍රදේශයෙන් රස්නයක් විහිදෙන අයුරු දැනේ. ඇස් දෙක පියාගෙන සිටියද ඊටමත් දීප්තිමත් එළියක්. වරහන් ඇතුලේ තදහිරු එළිය. This way. වම් අත මත දකුණු අත තබාගෙන සිටියද අත් දෙක වෙන වෙනම කකුල් දෙක මත තබාගෙන සිටීමෙන් සේ දැනේ. මුලින්ම අත් දෙක බරට දැනුණ අතර පසුව සැහැල්ලුවට දැනේ. ශරීරය ලිෆ්ට් එකක යනවා වගේ දැනේ. මේ සිදුවීම් සිදුවන විට ශාලාව තුල ඇති ඔර්ලෝසුවේ ශබ්දය පැහැදිලිව ඇසේ. අනිකුත් ශබ්දද එතරම් පැහැදිලි නැත. මේ වේලාවේදී මම සිහිය හුස්ම රැල්ල වෙතම තබා ගැනීමට උත්සාහ දරමි. ටික වේලාවකට හෝ සිත හුස්ම රැල්ලෙන් ඉවත් වුවද මට ඇති වුණ తত্ত্বය එලෙසම පවතී. එවිට හුස්ම රැල්ල වෙනම වෙතම සිහිය නැවත ගැනීමට මම උත්සුක වෙමි. මෙසේ වන්නේ ඇයිදයි මට පහදා දෙන්න. මෙසේ සිදු වූ විට මා දිගටම සිහිය හුස්ම රැල්ල වෙත යොමු කරගෙනම සිටිය යුතුයද? මට මට කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අපි දන්නේ මේකේ මේ ප්‍රශ්නේ මේ කිට්ටුවට ගියා පෞගේ සාකච්ඡා කීපයකම ඒ නිසා මෙන්න මෙහෙම කීතයක මේ වගේ අපිට බලානිට හුස්ම දිහා නැත්නම් ඉරියව්ව දිහා බලානින්දදී හොඳටම පේනවා. ඒක කම්පන වේගයක් විදිහට පේනවා, හැලුවක් විදිහට පේනවා, ආලෝකයක් විදිහට පේනවා. නිහඬේ හඬ විදිහට පේනවා. විවිධ විවිධ මේක විවිධ ආකාර පේනවා. වේද ආකාර පෙනකොට යෝගාවචර සැකයක් වෙනවා මේක සතියේ ප්‍රලයක්ද මේ පේන කම්පන වේ නැත්නම් සතියට අරියාදුවක්ද කියලා. සතියට බාධාවත්ද කියලා. ඉතින් එහෙම හිතපු ගමන් එයා කරන්නේ වෙන්නේ නැවත සතිය මූල කර්මස්ථානට ගිහිල්ලා උරගා බලන එකයි. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන. ඒක ඇත්තයි. සත්‍ය සැකයක් තියෙනවා නම් මූල කර්මස්ථානට ගිහිලා උරගා බලන්න. සැකයක් නැත්තම් මේකට ඉඩ දෙන්න. ඒක බුදුජානනාංශයේ උපමාවකට කියනවා නම් මම කලිමුත් දවසක මතක් කරා ගොයන් කපන්න ඉස්සෙල්ලා ඒ කුඹුරේ හරක් කවන ගොපල්ලේ කොච්චර පරිස්සම් වෙන්න ඕනද ගොයම නොකා භෝගේ නොකා ලන්දේ විතරක් හරක් තියානේ. නමුත් ගොයන් කපුවට පස්සේ අර ප්‍රශ්නේ නැහැ. යාට මේ භෝගේ තිබුණ ප්‍රදේශයේ ඉපනැල්ලේ නියරවල කන්න පුළුවන්. එතකොට ගොපල්ලා හරක් පිටිපස්සේ ඉච්චර ඉන්න ඕනේ. එයා පිටුරු මඩුවල ගිහලා ෆ්‍රූට් එකක් ගහගෙන නිකන් පැත්තකටලා ඉන්න එකයි කරන්නේ. අන්න ඒ වගේ මේකේ මුදා හරින්න නම් සැක නැතිකම තියෙන්න ඕනේ. විචිකිච්ඡාව කතං කති සල්ලේ නැති වෙන්න ඕනේ. ඒතර තමයි තේරෙනවා ভাইබ්‍රේෂන් එකේ හිටියත් Taman ගත්ත මූල කර්මත්තාන හිටියත් ඩවුන්ඩෝ සයිලන්ස් හිටියත් ආලෝකයේ හිටියත් සැහැල්ලු ගතියේ හිටියත් කම්පන මොනවා වුණත් මේ සතිය ප්‍රයෝජන මේවා සතියෙන් ලැබිච්ච ඵල. මේකක්වත් අනතුරුදායක නැහැ. හැමතැනම අරසය. හැමතැනම ආර්ය පරිශ්‍රණය සිද්ධ වෙනවා. එතකොට පේනවා මේ පදාසේක සතිය හැසිරෙනවා. එකතම තැනක පින් පොයින්ට් වෙලා ඉන්න ඕන කමක් නැහැ. එතෙන්දි තමයි සතිය හරියට අර අම්මා මහා එළදෙනත් එක ගැට ගහලා හිටපු පැටියා දුව පැන ඇවිදලා Tamange මට්ටමේ ගිහිල්ලා නිල්තලතල කකා ඉන්න පුරුදු වෙන වෙලාව ලබා ගන්න ගොවියා කරන්නේ දෙන ගැට ගහලා පැටිය ලියලා දාන. දැන් අම්මා බය වෙච්ච ගමන් අම්මා ළඟට එනවා. කිරියෝනේ කොට අම්මා ළඟට එනවා. නමුත් ටික කාල ගියාට පස්සේ එහෙම අම්මා මත රැඳෙන ගතිය අඩුයි. කිරි මත රැඳෙන ගතිය අඩුයි. ආ හොයාන කන. ආන්නේ වගේ සතිය ඔයගේ මං කියන්නේ ඉතින් අර කෙල්ලෙක් වැඩි වියපත් වෙනවා කියලා ගත්තේ. මේ සතිය ලොකු වෙන වෙලාව. ලොකු වුණාට පස්සේ ලොකු වෙන්නේ ඉස්සල නම් අම්මා තියාගෙන ගෙට ගන්නවා. කෙල්ල කොල්ලයි නැහැට හරන කෙල්ල ගෙට ගන් කියලා මේ කෙල්ල ලොකු වෙච්ච ගම මේ පළාත් වල නම් මං හිතන්නේ නැතුව ඇති. ඒ අපේ පැති වල තිබුණා ඒ දවස්වල මාත් ලොකු වෙලා නැහැ මං කොල්ලෙක් හින්දා. කොහොම හරි මං දන්න ඔය කෙල්ලම. නමුත් ටික කාලයක් ගියාට පස්සේ කෙල්ලෝ ඌව ගණන් ගන්නෑ. කෙල්ලෝ තමන්ගේ වට්ටපේ යනවා. මේ රටවල කෙල්ලෝ ඉතින් හරිම හොඳයි. ගණන් ගන්නෙම නෑ මොනක්ක ගණන් ගන්නෑ. උන්ට නෑනේ ඔය මේ බුදුදහස කියනවා වැඩි වියපත් වෙච්ච ගමන් පුරුසාන්තරයට යනවා කිය. සભ્યත්වයක් රැඳෙන්නේ නෑ කිය. ඉතින් මේ වයිදී ඒක තමයි වෙන්නේ. නමුත් කුලගේක හැදෙන දරුවා වැඩි වියපත් වුණාට පස්සේ අම්මා වැඩි ආරස්සාවක් දෙනවා. නමුත් එතකොට යා ලිංගික පරිණතියකටපත් වෙනවා. යා තව ජාතිය බෝකන ලැහැත්ති මට්ටමනේ. ඔගේ සතිය එනවා එක තැනකට ඊට පස්සේ බැඳලා තියන්න බෑ. ඊට පස්සේ යා ඒ විවිධාංගීකරණ දිගේ යන්න පටන් ගන්නවා යන හැටි තමයි ඒ වෙලාවට මේ කය කියන එක ආනපාන කියන එක විවිධ විදිහට පෙන්වන්න පටන් ගන්නවා. ආලෝකයක් විදියට, කම්පනයක් විදියට, සද්දයක් විදියට, සහැල්ලුකමක් විදියට ඒ හැම එකම සතියේම ඵල. නැත්තම් සතියෙන් ප්‍රෝජන එකක් සැක කරන්න ඕනේ. නමුත් සැක නම් ඔය කරපු ක්‍රමේ හොඳයි. නමුත් මෙතන සැක නැති දවසක් එනකොට මේ හැම තැනම නිසි නින්ද නිදැල්ලේ කන්න පටන් අර ගන්නවා. එදාට තමයි භාවනාව හරියට පටන් ගන්න. එච්චරයි. ප්‍රශ්න, ජීවිත ප්‍රශ්න එච්චරයි. ප්‍රශ්න හතරෙම තියෙන්නේ 아무තු සමානකම. ඔව් දැන් මොකද කරන්නේ? ඈ? අවසරයි ස්වාමීන් වහන්සේ. සතිය සතිඉන්ද්‍රිය සති බලය සහ සති සම්බොජ්ජංගේ කියන ඒ අවස්ථා හතර ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කියම් බෑන දන්න ටික කියම් බෑන ඒතකොට මට වැරද්දක් දකින්නත් පුළුවන් ටොකක් අයින්නත් පුළුවන් ඒසොත් දැන් කලා ගොඩක් කතා කරලා නින්නවා දැන් කියන්නේ සතිපට්ඨාන සතිය කියන්නේ මොකද්ද ඉන්දිය සතිය කියන්නේ මොකද්ද බල සතිය කියන්නේ මොකද්ද බොජ්ජංග සතිය කියන්නේ මොකද්ද මාර්ගංග සතිය කියන්නේ මොකද්ද කියලා දන්න ධර්මයෙන් උත්සාහ ගන්න බෑ එකක් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ තියරි පැත්තේ එක සතම අහන්න ඒක කමන්නේ ඒක ප්‍රශ්නයක් නෑ මොකක් හරි දන්නවනේ දැන් නැත්තම් ප්‍රශ්න විසිකොල්ල දාන්න. දැන් නැත්නම් ඒවා ලහන්න එන්න බෑ. තැනට කියපම් බලට ඔක්කොම මගෙන්ම ගන්න හදන මිසක මම මොනවද තියෙනකොට අරිඹුවක් දෙන්න කැමති නැහැ. මහා පුදුමාකාර බිස්නස් එකක් තියෙන මෙතන. මම මොනවාරි ඉල්ලනවනේ ඔක්කොම පස්ස ගන්න. මගෙන්මයි ගන්න බලන්න. එතකොට දෙන්නෙම නැහැ. මම දැන් මෙතන කියලා එහෙම ගන්න එක මම හිතන සතිය කියලා. ඒක අපි කියන සතිපට්ඨාන සතිය. සතිපට්ඨානේ තියෙන සතිය. ඊට පස්සේ මේ සාන සතිය කියන්නේ දැන් මම මම පොඩ්ඩකට ඉතලා කිව්වා. ඉන්ද්‍රිය සතිය කියන්නේ මේකයි බල සතිය කියන්නේ මොකයි කියලා. ඒ මොනවාක්වත් හිතේ තියාගන්නෙත් නැහැ. ඒක නිසා <coughs> ප්‍රශ්න තියෙනවා මයික් එක තියෙනවා අහනවා. හැම ප්‍රශ්නයක් වහනට වග කියනවා. සති සති බලය කියන්නේ දිගටම වැඩිපුර පවතින සතියක්. ඒ කියන්නේ හිතන සති සම්පෝච්ඡංගය ගැන අදහසක් නෑ. මම හිතනවා ඒ කියන්නේ කන්ටිනියුස්ලි දෙන මේ මේ කෙල්ල කොට ගන්න. කවුරුහරි කැමැතිද කවුරුහරි කැමැතිද මේ මේ හතර වෙන් කළ තේරුම් අරගෙන මේ අපි කාරණාව තේරුම් ගන්න ඕන නිසා විවිධාංගීකරණය කළ බලන්නේ ඒක මේ එක ක්‍රමයක් අපි මේ දන දැනුම තීව්‍ර කර තීව්‍ර කර ගන්න. මම දන තරම විතරයි කියන්නේ ස්වාමීන් වහන්සේ. නැත්නම් ඒක මොනවා කරන්නේ? <laughs> අරමුණක් ඇති වෙලා ඒ අරමුණ ගැන සතියෙන් බලාගෙන ඉන්නකොට සාංගනාංශ හරි ඉස්සලා කිව්ව කාරණාව අරමුණු කීපයක් එනකොට ඒ අරමුණු කීපේ දිහා බලාගෙන ඒවෙන් ඇති වෙන විපරිණාමයේ දිහා බලමින් සතිය පවත්වන්න පුළුවන් නම් ඒක සති බලයක් දක්වා ගමන් කරනවා කියලා මම හිතන්නේ. තවත් ඒකට කවිද කමුද කැමති අර්ථකථනයක් දෙන්නේ කිව්වේ. හොඳයි ඒකත් හොඳයි. ඒක විදියක ඉදිරිපත් කිරීම සති බලය පිළිබඳව. ස්වාමීන් වහන්සේ අපිට සතිය නැති වෙලාවේදී ඒ ගැන පසුතැවිලිම වී යලිත් සතියට එන්න පුළුවන් නම් ඒක සති බලය කියලා අපි හඳුනගෙන තිබෙනවා. ඒ කියන්නේ පමාදේන කම්පතිති සති බලං සතිය නැති උනායි කියලා කනගාටු වෙන්න එපා. නැවත ඇති කරන හැටි බලන්න. එතකොට තමයිගේ මූල කර්මස්ථානේ හෝ මතුවෙච්ච අරමුණකට නැවත ඇති කරගන්න තියෙන ප්‍රස්තාව හැලෙන්නේ නැහැ. පශ්චාත්තාප වුණොත් අපිට නැවත අරමුණ හිත හිත අරමුණට හිත ගන්න බැරි වෙනවා. ඒ නිසා මෙතන මේ සතිය කැඩුනයි කියලා පශ්චාත්තාප නොවෙන එක සති බලයක් කියලා නම් කරලා තිනවා. ඒක සාමාන්‍ය ලෝකේ තියෙන අර්ථකතෙන් රෙඩි වෙනස්. සතිය කැඩිච්චාම සතිය දුර්ල වුණයි කියලානේ කියන්නේ නැහැ. සතිය කැඩුනට පශ්චාත්තාප නොවීම. ඒකට කියනවා සති බලය කියලා. ඒක චෙක් කරන්නේ නන්නත්තර අරමුණක් ඇවිල්ලා කොච්චර වෙලා යනවද Taman නැවත Tamanගේ ගෙදෙට්ට එන්න කියලා. අබැග්ගය සිද්ධ වෙනවා. සතියම නෙවෙයි අපි හිතමු අපි දැන් ගෙදර යනකොට මොකක් හරි කරදරයක් වෙලා. කරදරයක් වෙලා අපිට පුළුවන් ඕන තරම් ඔය පශ්චාත්තාප වෙලා අල්ලපු ගෙදරටත් කී කියා පත්තරෙත් දම දම නටන. ඔය කොච්චර වෙලා යනවද Tamanට නැවතත් ස්වභාවික මානසිකත්වයට එන්න. අන්නේ අමලියක ඉඳලා ස්වභාවික මානසිකත්වයට එන එකට කියන්නේ රෙසිලියන්ස් කියලා. ඒක තමයි භාවික මනසක් තියෙන එකනයි දක්ෂකම. ඒ රෙසිලියන්ස් වෙනකොට ඉන්ට්‍රොසෙප්ෂන් කියලා එකක් තියෙනවලු. ගෙදර ආවව දන්නේ කොහොමද කියලා. දැන් ස්වභාවික මනසේ දැන් මං ඉන්නේ කියලා මොකෙන්ද චෙක් කරන්නේ? දැන් අපි හිතමු අපි සති කතාවට ගත්තොත් එimhe අපි ආනපනේ ඉන්නවා. ආනපනේ ඉන්නකොට මගේ හිත සද්දයකට ගියා. කුරුළු සද්දේ. ඒක හොඳටම දන්නවා ඒ කුරුළු සද්දයක්. හිත ඒ වෙලාවේ අරමුණේ නෙවෙයි. එතකොට මම දන්නවා දැන් ඉන්නේ මම අරමුණේ නෙවෙයි. සතියේ නෙවෙයි කියලා මම නැවත අරමුණ ගත්තා. අරමුණට ගත්තා. ඊට හිටපු මූල කර්ම දැන් මූල කර්මස්ථානට ආවයි කියලා. අපි මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මේ තාමත් හිතලුවකද නැත්තම් ප්‍රත්‍යක්ෂයට ආවද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්ඩ හිතේ තියෙනවලු මූලික ලක්ෂණ වගේක් මේ මම දැන් මෙතන කියන එකේ ආඩේ සලකුණ ඒක තමයි අපි දන්නේ අපේ natural state එක කියලා. එහෙම නැත්නම් අපේ ස්වභාවික මනස කියලා. ඉතින් ඒක නිසා මේ යෝගාවචරය කියනවනම් මට සද්දයක් ඇවිල්ලා පිට ගියා. මම ඒ බව දැනගෙන නැවත මම මූල කර්මත්තාන්ට ගත්තයි කියලා එයාකට සාධාරණ ප්‍රශ්න අහන එක දැන් කොහොමද දන්නේ මූල කර්මත්‍රා ආවයි කියලා. මම ළමයින්ගේ ප්‍රෝග්‍රෑම් එකේ ඇහුවා. එක ළමයෙක් උත්තර දුන්නා. ඇයි chance වෙන්නේ නැහැ හුස්ම ඉහළ පහළ යන දැනෙන්නේ. ආ. ඉතින් ඒක හිතලුවද්ද කියලා දන්නේ කොහොමද? දැන් අපව ආවයි කියලා හිතනවා. හිතට පුළුවන් ඕනනම් කියන්න. මේක වෙරිෆයි කරන්න ඕනේ. දිගට දිගට බලාගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ මේක හිතලුවක් නෙවෙයි. මේ සද්ද නෙවෙයි. දැන් ඉන්නේ අරමුණේ කියලා. ඉතින් ඒක නිසා ප්‍රස්වාසය ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද අපි ආස්වාසය නොවන බව දන්න නිසා. ආස්වාසය ප්‍රත්‍යක්ෂණය කරන්නේ ප්‍රස්වාසය නොවන බව දන්න නිසා. අපි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? ඇවිදිනවා නෙවෙයි කියලා දන්න නිසා. නිදාගෙන නෙවෙනවා කියලා දන්න නිසා. මේ විදිහට අපි නැස්චාරි සත්‍ය එක තමයි ගලපලා අපේ අස්ත්‍යාර්ථය ස්ථාවර කරගන්න. මේ ක්‍රමය අපේ මනසේ වැඩ කරනවා ඒ නිසා සති බලයට යනකොට අපි ඒක සති ඉන්ද්‍රියදී ක්‍රියාත්මක වෙන්නේ සති බලයේදී කැඩෙන්න ආ කරනවා ඊට පස්සේ කැඩිච්ච බව දානවා ඊට පස්සේ පශ්චාත්තාප නොවීම තමයි අපේ තපස කියන්නේ නැවත අරමුණට ගැනීමෙන් තමයි අපි පව් සමා කරගන්නේ නැත්නම් වෙච්ච පව් අහෝසි කරන්නේ අහෝසි කරන්න නැවත මං අරමුණට ආවා මම දැන් ඉන්නේ ඇත්තටම ආනාපානේ කියලා ප්‍රත්‍යක්ෂණය කරන කරන හැටි සපේලා කියන්න බැරි නම් යෝගාචර තාම මේ සති බලය පිළිබඳ පූර්ණ සාතිකය දෙන්න බෑ. එචා සත්‍ය බලය හරීම සෙල්ලක්කාර තැන. හරීම මේ කැඩීමෙන්ම හයිය කෙන තැන. කඩ කඩ කඩ කඩ හදන එක තැනක්. ඉතින් ඒ ඒකට මොන්නම සමත යෝගාවචරات කැමති නැහැ. එයා කැමති නැහැ තිබුණු සතිය කැඩනවා දකින්න. ඉතින් අර කවදාකවත් ඒ අර සෙල්ලක්කාර ගති පුරුදු කරන්න බෑ. අපේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම හැලිච්ච තැන උතන තමයි. අපි හැමදාම කියන්නේ හදාගත්ත සතිය දිගටම නොකැඩී දිගට පවත්වන්න තියෙන එක තමයි අපි මේ උත්සාහ කරන්නේ. මොකදාගත් දෙකේ නිවන් දකින්න බෑ. කැඩිලා නැවත හදන්න පුළුවන් ගතියෙන් තමයි අපි සතිය Tamange අතට ගත්තා වෙන්නේ. කර්මන්නේ කරගත්තේ සුඛනම්මිය කරගන්නේ. මම දකන හරීම හරීම කන මේ මේ කලාතුරකින් කෙනෙක් තමයි ඔන්න ඔය කැඩිච්චාවයි මට තියෙන නැවතෙන එක බලන්න නේ කියන ඒ සෙල්ලක්කාර යෝනිසෝමනසිකාරය උංග දෙනෙක් පිළිගන්න කැමති නැහැ. තව කවුද කැමති ඒ සති බලය පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න? කම් කිසි කෙනෙක් ඒ සති බලය කියන එක දැක්කනම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. කමඨාන් සුද්ධ කරන්න ඕනේ ඒ වෙච්ච දේදී තාම තෙපරවා තෙපරවානවා ගියාද දන්නෙත් නැහැ කඩුණක් දන්නෙත් නැහැ අපව ආව දන්නෙත් නැහැ දැන් බා ප්‍රත්‍යක්ෂණය කරන්නත් බෑ ඒ වෙලාවේ හැබැයි අනුකම්පාවෙන් උදව් කරන්න ඕනේ යාට උදව් කරලා දෙන්න ඕනේ කැඩෙන එක ස්වභාවේ නැවත එනවා නැවත එන්නේ පශ්චාත්තාව නොවන විදිහට විතරයි පශ්චාත්තාප වෙච්ච එක න කතන්දර ගොත ගොතා අර වෙච්චිය ගැන චෝදනා පත්‍ර ලියලියා කටයුතු කරන අසප්පුරුසයි. ඒක කාලේ නාස්ති කිරීමක්. ඒ විනෝට අනතුරටපත් උනත් නන්නත්තර උනත් මං ඉන්නේ නන්නත්තරකම කියලා දැනගන්න එක විශාලම ඥානයක්. ඊට පස්සේ ආපහු ඉන්න තැනට ගෙනත් යන්න පුළුවන් නම් අපි සති ඉන්ද්‍රිය සති බලයක් පාටපත් කරගත්තා කියලා ඊට පස්සේ ලක්ෂ වාරයක් ඕක කරන්න ඕනේ. කරන්න හැම වෙලාවෙම සතිය කැඩෙන්න ඕනේ. ඉතින් සතිය කැඩීම අත්‍යවශ්‍ය මූලික උපාංගයක් සති බලය හැදෙන්න. දැන් අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද නැත්නම් අමාරු වෙනවද? බලය නම් පැහැදිලි ස්වාමීන් වහන්සේ සති සම්පොච්චංගය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. කියන්නේ කවුරු හරි කියන්න බෑ. සති සම්පොච්චංගය කියන්නේ මොකක්ද කියලා. ඒකත් මේ මේ දේශනාවලියේදී සාකච්ඡා කරන්න සිද්ධ වුණා. කාට හරි මතක නැහැ ස්වාමීන් සතිය ආර්ය පුද්ගලයෙක් වීම සඳහා සුදුසු මට්ටමකට පත් වෙන මට්ටමට පත් වෙනකොට බොජ්ජංග සතියක් වෙනවා දැන් උදාහරණයක් හැටියට මීයාගේ පිටිපස්සේ පූසත් සතියකින් තමයි යන්නේ ඒ වෙලාවේ 100ට 100ක් සතිමත් අපි කියනවා ඒ ගොදුර කරා ඔහු ඇදෙනවා කියලා. නමුත් එතනදී යම්කිසි සතියක් ක්‍රියාත්මක නෙවෙයි බොජ්ජංග මට්ටමේ සතියක් නෙමෙයි. ඒක ආර්ය පුද්ගලයෙක්ගේ සුදුසුභාවයට දියුණු වුණාම ඒක බොජ්ජංග සතියක් වෙනවා. ඒක හොඳ මේ අර්ථකථනයක්. සත්‍ය වඩන්න පුළුවන් secular and spiritual කියලා දෙපැත්තකට. යම් තැනකදී secular මට්ටම දෙගොල්ල මට නරක නෑ. ඒකෙන් අපිට පුළුවන් ওই মালටි ටාස්කින් එක ගන්න පුළුවන්. ওই ඕන කෙනෙක් එක්ක කොමියුනිකේෂන් ටක් ගාලා දිනු කරන්න පුළුවන්. අරියටම මොනවාද ඇනේට මිටියෙන් ගැහුවා. වෙනවිලි මොකොත් නෑ සත්‍ය වඩන එක නයි. <clears throat> වැරදුනා නම් ටක් ගාලා සත්‍ය වැරද්ද බාරගත්තා හදලා දුන්නා. ඒක හරියම වටන මැනේජ්මන්ට් වලදී. මම අවුරුදු 6ක් වැඩ අරන් තිනවා. කතා කරන්නේ නැහැ කවුරක්වත්. මොකද කතා කරන්නේ short to the point short and sweet that's it අය මේ යාළුවාද නැත්නම් මොකක්වත් නැහැ මොකොත් නැහැ කාලතුවක් ඕවා නමුත් ඒක සිකියුලර් අපි කරන්නේ ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් ගන්න පඩි ගන්න ජනප්‍රිය වෙන්න සුද්ධ වාස්සේ අඬන්න ගත්තම ළඟට ඇවිල්ලා අස් වෙන වෙලාවේදී ඉවරයි ඊට පස්සේ කම්පැනි ඉවරයි නමුත් ඒක මාර්ග පරිහෙට යොමු කරන වෙලාවකයි එහෙම නැත්නම් භාවනාට යොමු කරලා මේ නිවන අවබෝධ කරගන්න යොමු කරනවා නොවෙන්න ඉඩ තියෙනවා. ඇමරිකාවේ තියෙන බුද්ධහම කවදාකවත් මාර්ගඵලයකට නිවනකට නෙවෙයි. ඒකට කියන්නේ බිස්නස් බුද්ධිසම්. ඒව බොජ්ජංග වෙන්නේ නැහැ. උන්ට සත්‍යයක් තියෙනවා. ඒක ලෙඩ රෝග සුව කරන්න හීලින්, තෙරපිටික්, එහෙම නැත්නම් efficiency, stress reduction, එහෙම නැත්නම් neuroplasticity විශාල වචන ගානක් දාලා තියෙනවා. හැබැයි බයිලා තමයි. බයිලා තමයි. කාමෙමයි. ආයෙත් කරකොල ගන්න කාමයට බෑ. නමුත් බොජ්ජංග සතිය මේ ඔක්කොම යොදවලා මේ සංසාර චක්‍රේ කඩන්න. මේ මේ මේ පළල්ලෙන් කඩලා පැනලා යන්න, කක්ෂෙන් පැනලා යන්න මේ මේක පාවිච්චි කරනවා කියන එක මා විශාල පින්නවා. ඒ නිසා මෙතෙන්ට එනකම්ම සෙකියුල යන්න පුළුවන්. ඒකත් ලොකු දෙයක්. මම පිළියර ගන්නවා සත්‍ය බලය දක්වා යනවා කිව්වා පුද්ගලයා සම්පූර්ණ පොල් කටු වලින් ඇදලා ගත්තා වගේ. තමන්ගේ තියෙන ඕනම පෞරුෂත්ව ලක්ෂණයක් වෙනස් කරන්න පුළුවන්. තමන්ට තියෙන ඕනම රුචි අරුචිකමක් ඇබ්බැහිය ඕන එක සුද්ධ කරලා දෙන්න පුළුවන්. තාම ලෞකික වෙන්න පුළුවන්. දන්නේ ආධ්‍යාත්මික පැත්තට ආගමික පැත්තට යනවනම් එයා මේ සියල්ලම කරන්නේ සත්‍ය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් මේ ලෙඩ රෝග සුව කරන්නවක්වත් ස්ට්‍රෙස් එක අඩු කරන්නවක්වත් මේ කැරිස්මැටික් ටෝක් එකක් දෙන්නවත් නෙමෙයි. අන්නේ දෙකේ වෙනස අද බටහිර ලෝකේ සතියට හුඟාවක් තැන දෙනවා. ඉතින් බොජ්ජංගේ අදරන්නේ. ආශ්‍යාකරේ සතිය කවදාවත් ගන්න නැහැ. ඒගොල්ලෝ සත්‍යාවෙන් කටයුතු කරනවා. ඒගොල්ලෝ නිවන ඉල්ලනවා. හැබැයි සතිය ටූල් එක බව දන්නේ නැහැ. ඒ නිසා අර පැත්තේ මේ පැත්තේ ඔළුව තියෙනවා කඳ බෙල්ල නැහැ. ඊපස්සේ බෙල්ල විතරක් තියෙනවා ඔළුව නැහැ. ඔය දෙන පුරුද්දනක තමයි තියෙන්නේ වෙස්ට් එක හොඳට ෆලෝ කරන්න ඕනේ. වෙස්ට් එක ෆලෝ කරලා බලන්න ඒගොල්ලෝ ටෙක්නික්ස් හදලා තියෙන තරම් මේ සතියට මම දැන් මම මේ මයින්ඩ්ෆුල්නස් ස්කූල් කියන එකට ගත්තේ සෙකියුලර් සතිය. ඩික්ලෙයා වෙස්ට් එකේ තියෙන ටූල්ස් ලක්ෂයක්. ඊළ ගහන්න මයින්ඩ්ෆුල්නස් කියලා මේ වෙබ් එකට මේ ඉන්ටර්නෙට් එකේ කිලෝරක් නැහැ. අපි කවදාවත් හිතලා නැහැ. හැබැයි කවදාකවත් නිවනට නෙවෙයි. හදන්නේ මේ ළමයින්ගේ ස්කිල්ෆුල්නස් එක වැඩි කරන්න, ස්ට්‍රෙස් එක අඩු කරන්න නරක නෑ හොඳයි. නමුත් බුදුරජාණන් කියනවා බුදුරජාණන් කියපු වචනයක් නෙමෙයි නමුත් ඒක බුදුරජාණන් පාවිච්චි කරපුවා වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියලා. මොකද්ද වෙදකම හෙදකම ඇති වෙනද? හෙදකම කියන්නේ සාත්තුවට දෙකම short term මොකක්ද කියන්නේ මම හිතන්නේ හෙදකම කියන්නේ සාත්තු කරන එක කියලා. වෙදකම කියන්නේ බෙහෙතක් වෙන එක. නමුත් අර හොඳින් රෝගියා බලාගෙන සාත්තු කරන එක තමයි හෙදක. නෑ හෙදකම එච්චරම ඒ රෝගියාට සාත්තු කිරීම විතරක් නෙමෙයි ඊට වඩා පළල් අර්ථයක් තියෙනවා. වෙදකමයි හෙදකමයි දෙකේ අතර වෙනස මොකද්ද? අපි සාමාන්‍යයෙන් කියනවා prevention is better than cure කියලා. බුදුන්සේ දුන්නේ අපිට කියෝ එක තමයි. කියෝ එකෙන් අපිට ප්‍රිවෙන්ෂන් එකට යන කම ගෙනිච්චා. බටහිර බුද්ධාගම කියෝ විතරයි. තෙරපිටික් විතරයි. කවදාකවත් අය මැත්තේ අකුසල් නොකරන කතා නැහැ. එනිසා ප්‍රිවෙන්ෂන් ලෙඩේ එන්න පට ඉස්සලා පටන් ගන්න ඕනේ. කියෝ කියන එක සිම්ටම්ස් වලින් පස්සේ පටන් ගන්න එක. පස්සේ පටන් ගත්ත මිනිහ වොරි එකෙමයි පටන් අරගන්නේ. ප්‍රිවෙන්ෂන් කියන එක ඊට ඉස්සලා පටන් ගන්නවා මේ සංසාර ජීවිතේ හැමදාම පෞසිද්ධ වෙනවා. නිසා පවු නොවන තැනට කටයුතු කරනවා කියන එක ශික්ෂාව කියන එක. ඒක සදාචාරය. උනාට පස්සේ පවු හොදන කතාව එකයි. ඒකත් අවශ්‍යයි. නමුත් වැදගත්ම දේ තමයි මේ බව දන දන මරිකන් නොකරන් අබරෝ කියලා ආයෙක නොකරන කටයුතු කරන එක. ඒක පොදු ජනතාවට කරන්න බෑ. ඒක ජන විඥාණය කරන්න බෑ. එකෙකුට කරතයි. හෙදකම එකෙකුට කරතයි. වෙදකම නම් තොගේට කරන්න පුළුවන්. ඒකට තමයි අපි සල්ලි දෙන්නේ. වෙහෙදකම කරන්න තියෙනවා මේ ලෝකයා කන කැම දිහා බලලා මේ දැකලා තවත් උඹ මරිකම් කරන්න එපා කියලා එයා පුළුවන් තරම් ප්‍රවේශන ලෝකයා ඉතින් බයිනෝ උඹ නෝන්ජලේ ඔබ දැපක් විදින්නේ නැහැ මොකද්ද කරන්න කියලා මේ මනුස්සයා දන්නවා මේක අමාරු වැටුණාට පස්සේ කරනට ඩුංගාවක් ලේසි ප්‍රිවෙන්ෂන් එනිසා හෙදකම තමයි බුද්ධ ධර්මයේ තියෙන්නේ වෙදකම තමයි බුද්ධ ආගමේ තියෙන්නේ අද ලංකාවේ තියෙන බුද්ධ ආගම සහ මේ ඔක ලුංගක් කළාට අනුගමනය කරන වෙදකම තියෙන බුද්ධ ආගම ඒකේ හෙදකම නැහැ නමුත් බුදුන්සේගේ අසීමිත උත්සාහය තිබුණේ මේ ජනතාව දුකට වැටෙන්න ඉස්සරලම වගකීම් බාර දීලා හෙදකම කියලා දෙන එක ඒක කාබාසිනිය කරලා අපි කියනවා ඒකට මෛත්‍රී බුදුහාම එකක් ඉන්න ඕනේ කියලා. ඊට විදිය සහගහන දෙයක් නෑ මේ බුද්ධ ශාසනයේ. මේකට මෙච්චර මේ කහකැල දෙකට කැඩුවා වගේ ශාසනයේ තියෙද්දි මේ ආත්මේ බෑ අපට. අඹුල් අඹුල් දරුවන් රකින්න නිසා අපිට බෑ. මේක නිසා බෑ අරක නිසා බෑ කියලා වෙච්ච වැරදි ටික නැවතර වමාරකක ජීවත් වෙනා මිසක් එක වැරද්දකටවත් බෑ සතිය කඩන්න. සතියට දුඟා බලවත් වෙනවා. එචා හෙදකමට යන්න නම් පුදුමාකාර ආත්ම විශ්වාසයක් ගන්න ඕනේ. බුදුහාමුදුරුවොත් මං වගේමයි පටන් අරගත්තේ. උන් දැට පුරවන්න නම් මට බැරි මොකද? එහෙම කීනකටත් අපේ අම්මා වගේ කෙනෙක් කැමති නැහැ. ආපෝ කටවර්ධ ගන්න එපා බුදුහාමුදුරුවෝ ගැන ඔහොම කතා කරන්න එපයි කියනවා. මේ බුදුහාමරෝ ඒකටම ආපු කෙනෙක් වගේ නිකන් ඉපදෙනකොටම නිවන් දැකලා හිටියා වගේ. එහෙම මොකක්වත් නැහැ. බුදුහාමරෝ අනන්ත වාර ගානක් යම බ්‍රහ්මෙන්නේ මේ ගාන්ධාරයක් නෙවෙයි දෙවියෙක් නෙවෙයි මම මිනිස්සෙක්. උඹලා වගේම අම්මා තාත්තට ජාවි ඉපදිච්ච එකෙක්. උඹලා වගේම අවුරුදු 20ක් පවුල් කාපු එකෙක්. අපි හිතන්නේවත් නැහැ. අපි හිතන්නේවත් නැහැ මොකද අපි හෙදකොන්ට බයයි. හෙදකොන්ට බය මොකක්ද මේ පෙන්කෙලින්ද තියෙන ආසාව. ඉන්න මොකක්වත් නැහැ. දවල් මිගෙල් රෑ දනියෙල්. ඒක කරන්න බෑ හෙදකමට වෙදක මේ හෙදකමට ගියාම යා කරනවා හැබැයි හෙලි කරනවා මෙන්න මේවා මං හිතාන හිටියා කරන්න බැරි වුණා මම ඇති මෙන්න මේ අකුසල් සිද්ධ වුණා කියලා යා හෙලි කිරීම හරහා නැත්තම් පාපෝච්චාරණය හරහා පුළුවන් තරම් හෙදකමට ඒකේ සිද්ධ වෙන්නේ කල්යාණ මිත්‍රන් ආශ්‍රය විතරයි ඔය පිස්සු පියාටවත් ඒක කරන්න බෑ ඒ නිසා අපිට ඉන්ඩෝනේ අපේ පවක් විච්චාම ගිහිල්ලා කියන්න එහෙම නැත්තම් පාපෝච්චාරණයක් කරන්න අපිට ආධ්‍යාත්මික මණ්ඩලයක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඒ ජීවිතය ගැන ඉතින් මුනම් බලාපොරොත්තුක්වත් යන්න බෑ. සබොජ්ජංග වෙන්නේ නිවන පැත්තට නැමෙනවා. බෝධි අංගයක් වෙනවා. ඊට පස්සේ ඒ මේ හරියට කක්ෂයෙන් එළියට ගිය රොකට් එක අඟහරු ලෝකෙට දයන්නේ හඳට දයන්නේ කියලා තීන්දුව කරන්නේ මෙහි ඉඳලා නෙමෙයි. කක්ෂයෙන් එහාට ගියාට පස්සේ පාලක මැදිරියේ බලය දෙනම ඇස්ට්‍රොනෝට්. ඇස්ට්‍රොනෝට් තමයි තීන්දුව කරන්නේ. අඳට යන්න නම් කොතෙන්දද රොකට් එක පත්තු කරන්න ඕනේ. එතෙන් යනකම් කක්ෂයේ යනකම්ම මේ පාලක මැදිරියෙන් කන්ට්‍රෝල් කරන්න. අතරින් එහාට ඇස්ට්‍රොනෝට් ගන්න ඕනේ පාලනය. ඊට පස්සේ පාලක මැදිරිය ඔරියන්ටේෂන් දෙනවා. කියන දේ අහගෙන ඉන්න එක විතරයි කරන්නේ. එහාට තනි කර පාලනය ෂටල් කොක් එකේ තියෙන ෂටල් එකේ තියෙන. ඉතින් ඒ වගේ අපි විශාල මේ අනතුරුදායක තැනකට යනවා බොජ්ජංග වලට යනවා. මව් යානේ මව් යානේ නෙවෙයි පොලියොත් එක තියෙන කනෙක්ෂන් එක නැති වෙනවා. සෝවන් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි වෙනවනම් සෝවන් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපි ගන්න ඕනේ ඒ ටර්න් එක ගන්න වෙනම රොකට් එකක් පත්තු කරන්න ඕනේ. දැන් පෙන්කෙලි ඇති. කම්මෝ ගෝ චිකාගෝ. රාජා හෝ මා හෝ ගංගා හෝ. frog jump into the whole pond. plop. හරි ගියොත් හොඳයි. හරි ගියේ නැත්නම් ඒත් හොඳයි. ඒක මොන කරන්නේ? මේ කට්ටිය අහනවා අල්ලපු ගෙදරින් මං ගණ්ඩද පොජ්ජංගම එක ගණ්ඩද ඔයා මොකද කියන්නේ පොජ්ජංග වෙන්නද ඉතින් අරගොල්ලෝ කියන එපා පිස්සුද අම්මෝ පිස්සු නටනවාද මොනවා කරනවද මේ ඌව කරන්න යන්න බෑ කියන සිකින කොහොමද කරන්නේ අල්ලපු ගෙදර කැමති නෑ පව් කියලා හිතනවා කොන්දක් පරි නැති මිනිස්සුන්ගේ හැටි පොජ්ජංග සතිය මං අහලා තියෙන විදියට අර අනිත් බෝධිපාක්ෂික ධර්ම බුද්ධංග අනිත් අංග අතර සම්වරතාවයක් ඇති කරනවායි කියලා. ඒ කියන්නේ අනිත් බෝධිපාක්ෂික ධර්ම බෝධිය සාක්ෂාත් කර ගැනීමේදී අවශ්‍ය සම්වරතාවය සතිය විසින් සපයනවා කියන එක. ඒ කියන්නේ බොජ්ජංග හතක් තියෙනවා. මේ පැත්තේ මැදින් තුනක් තියෙනවා මේ පැත්තේ තුනක් තියෙනවා. වීර්ය ධම්මවිචේ සහ ප්‍රීති කියන එක වොම ක්‍රියාකාරී ශක්තියක් තියෙනවා. පස්සද්දි සමාධි උපේක්ඛා කියන එක සීතල කරනවා. සතිය තමයි මේ දෙක සීතල වෙලාවට උණුසුම් කරලා උණුසුම් වෙලාවේ සීත කරලා දෙන්නේ. හැබැයි ඒ ඒ සින්ක්‍රොනයිසිං එක කරන්නේ නිවන් දකින්න. මේ ලෞකික සැප සම්පතක් සඳහා නෙවෙයි. ඒ කටයුතු කරන්නේ ඒ අශ්වය හත් දෙනෙක් අශ්වය හය දෙනෙක් දාලා දුවන රතේක ඒ අශ්වය එක එක දුවන්න දෙන්න තු හරියට Tamange ඕනෙට එල්ලට ගන්නා වගේ සතිය කරනවා මේ සමතුලනය කිරීම. ඒක මේ නිවෙන ගින්දරකට නම් අමුදර වේලිච්ච දර දාපන් වේලිච්ච උලම් පිපපන් නිවන් ඩෝනේ නම් අමුගම දාපන් සීතල හුණම් පිපපන් කියලා බුදුදහමසේ උපමාවක් දීලා තිනවා අන්න ඒක කරලා දෙන්නේ සතියෙන් ඒක සතිය කරන ඒක සුවිශේෂ කෘත්‍යයක් ඒක මේ බැලන්සිං බැලන්සිං කියලා කරනවා ඒක කරනවා නම් මේ ආයතනයක් නඩත්තු කරනවා කියන එක එච්චර අමාරු නෑ පවුලක් නඩත්තු කරනවා කියන එක සිම්පල් මේ Tamange මේ මේ මේක එනකොට ඔබ ප්‍රීචි ටිකක් වඩපන් මේක එනකොට සමාධිය ටිකක් වඩපන් කියලා හරියට පොලොස් මේ ඇඹුලක් හදනකොට මේකට කහ පොඩක් දාන්න ඕනද ලුණු පොඩක් දාන්න ඔක්කොම තියෙනවා දෙපැත්තේ. අවශ්‍ය ප්‍රමාණය දැම්මොත් එතන පදම ඉන්නේ. තියෙන ප්‍රමාණයට ලුණු ටික අරන් මේකට දැම්මට පදම ඉන්නේ නැහැ. ඒක ලුණු බල බල හරියට ඒදනවා කියලා එකක් කියනවා. ඒදනවා කියලා නේද කියන්නේ? මොකක්ද ඒ වචනේ ඇත්තට? මන්ද මොකක් වචනේ මන් දන්නේ යොදනවා කියන වචනේව තියෙන්නේ. යොදනවා. ඒ කියන්නේ ඔක්කොම තිබුණ පළියට බෑ. මෙතන කහ මුට්ටිය කහ උඩක් තියෙනවා. ලුණු ලුණු පොල් කට්ටේ ලුණු සීනවා. මිනිසුත් ඒ ඔක්කොම දිහානේ පොඩ පොඩ දම දම ඒ ඒදෙන වැඩේ තමයි යොතෙන්ට යනකොට කරන්නේ. එතකොට ඕන දෙයක් තියෙනවා තමයි ළඟ. දැන් අපිට වෙලා තියෙන්නේ ඒව එකක්වත් මේ වෙනුවට මේක දාන්න ඕනේ මේ වෙනුවට මේක දාන්න ඕනේ දන්නේ නැහැ. ඉතින් මේ අහිර පොඩි දරුවෙක් මේ කැම්මේසයක් කර තිබ්බා වගේ හැම තැනම ගාගෙන අනාගෙන මේසෙත් පෙරලාගෙන කනවයි ගා ගන්නවා ඔක්කොම කරනවා වගේ වැඩක්. ඒ නිසා බොජ්ජංග සත්‍ය පිළිබඳ ලේස මාත්‍යයක් දන්නවනේ. ආයතන නඩත්තු කරනවා කියන එක නිකන් toy වැඩක්. කොහොමඩක් අබ්බය වෙන්න දෙයක් නැහැ. අවුල් වෙන්න වෙන්න ලාභයි. දැන් මැකියවිලින්සම වල තියෙන රට අවුලට යන්න යන්න නායකයාගේ නායකත්වයේ අවශ්‍යතාවයක් නැති වෙනවා. නායකයා දන්න බලේ තහවුරු කරනවා. ඒ අපේ හිටපු එකම ආජ්‍ය නායකයා හිටියේ ජේ.ආර් විතරයි. ඌ දන්නවා. ඌ දැනගෙන හිටිය වලියක් ආපු වෙලාව බලේ තහවුරු කරන්න හිටියේ. ඊට පස්සේ ධම්මජීව හමුදු ඉන්නවා දැන්. මොෝනේ මගුලක් වෙන්න දරින්න බෑ. මොන අවුලක් ආවත් මම දන්නවා බලේ තහවුරු කරන්න හැටි. ඒක උප්පත්තියම තියුණා අපි මම පෝස්ට් ග්‍රැජුවේට් කරනකොට මේ අපි කිරුවා මේ ඇඩල්ට් සයිකොලොජි කියලා කෝස් එකක්. ඇඩල්ට් සයිකොලොජි කරනකොට ඒ ප්‍රොෆෙසර් ડોક્ટર ඩීගන් කියලා එක දවසක් අපි තුන් දෙනා හිටිය ක්වෙස්චන් එකක් දුන්නා. මට වැඩිම ලකුණු හම්බුණා. ඊට පස්සේ ගමුගෙන් පරිස්සම් ව්‍යං. ඇයි කියලාවා මූ ගිය ඕනම තැනක. ඌ පොලිටිකල් පවර් එක ගන්න හැටි දන්නවා. ඒක කියන්නේ මැකියවෙලිනිසම් කියලා කියන්නේ. ද කියවලා තියෙනද මැකියවෙලිගේ ද ප්‍රින්ස් කියන පොත. බටහිර ලිවිච්ච හොඳම රාජ්‍යතන්ත්‍ර පිළිබඳ පොත. ඒ කසට්නස් රාජ්‍ය බලය ගන්න ඇති. අන්න ඒ වගේ බලයක් සතිය තියෙනවා. ඒක ඥානපෝණික හඳුරෝ රීලා තියෙනවා. සතිය බලමයි මේ කියන එකේ සතිය කවදාවත් ඉල්ලලා නායකත්වයේ ගන්නෑ. පැනලා දෙන જાති චරිතයක් නෙමෙයි. ඒ වෙනුවට සද්ධාව පැල්ලලා නායකත්වයේ ගන්නවා. වීරිය ගන්නවා. සමාධිය ගන්නවා. ප්‍රඥා ඒගොල්ලෝ පැනලා දෙන කට්ටිය. සතිය කවදාකවත් පැනලා දෙන්නේ හැබැයි කවුරු හරි දැනගෙන සතිය දුන්නොත් සතිය නායකත්වයේ කවදාවත් ආසනෙන් බහින්නෙත් නැල්ලුවා. කවදාකවත් ආයෙ බිම තියන්න බෑ. ඉතින් අපි මේ සතියට මුල් තැන දෙනකන් තමයි මේ සංසාරේ විඳවන්නේ විඳවන්නේ. කවදාද දුන්න ගමන් එයා ඊට පස්සේ අරගෙන යනවා ඔය අපේ ඔය තියෙන ප්‍රශ්න කොටමඩ තියලා සමතලා කරගෙන පෞල් ජීවිතේ සාර්ථක කරන නිවනකුත් පෙන්නලා දෙනවා. අපිට වෙලා තියෙනවා අපි සතියට ඒ තරම් ප්‍රමුඛත්වයක් දෙන්න කැමති නැහැ. ඒකෙන් තමයි අපේ ලංකාවේ බුද්ධ ශාසනය කෑවේ. කොටිම ලංකාවේ බුදු සාසන ඇත්තෙම නැහැ මේක දැන්. සතිය කියන එක ඇහෙන්නවත් නැහැ. තිබුණත් ওই සාමාන්‍ය චෛත්‍යිකයන් අතර එකක්. අර සෝහන්සි ලියලා තියෙන්නේ මේ ඥානපණ කවදා හරි. ඒකට මුල් තැන දෙන්න අපේ මේ තියෙන ඔක්කොම ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ඔක්කොම ඉවරයි. නිතරම බලන්න සතියට පොහොර දාන්න. ඔක්කොම හිතුවපැතිව සම්පත් හරියන. ඒක නම් අවතර ස්වයංනාංශ අපි සති ගහලා කියන්න පුළුවන්. සති ඉන්ද්‍රිය ගැන වැඩි කතා කරේ නැහනේ. අපි ඒක ආරම්භයක් දෙමු සති ඉන්ද්‍රිය කියන එක මට හිතෙන විදිහට මම අවබෝධය වෙන විදිහට මේ සතිය ඊට කලින් සති බලයක් විදිහට තිබුණාට සතිය ආව කියන්නේ සතිපට්ඨාන සතිය ඊට පස්සේ ඉන්ද්‍රිය සතිය ඊට පස්සේ බල සතිය. සතිය ඉන්ද්‍රිය ආයතනයක් වගේ තමන්ට ඊට යෑමට ප්‍රයෝජනවත් වෙන තරමට දිනුනහම සති ඉන්ද්‍රිය කියලා කියන්න පුළුවන්. ඒක විස්තර කරන්නේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන පහ අපි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විනෝඩ වෙනස් කර ගන්නවා වගේ. අපි දැන් වඩන්නේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා. නැත්නම් ඇහ කන දිවනාසේ කයමයි නෙවෙයි වඩන්නේ. දැන් වඩන්නේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා. ඒව අපේ ඉන්ද්‍රිය ධර්ම පාඩපත් වෙනවා. ඉතින් සමහරට සද්ධාව වැටෙනවා ආයේ ගොඩ ගන්න බැරි තාලෙට. මොන විදියෙන්වත් පාඩු වෙන්න හිතෙන්නේ භාවනා කරන්න හිතෙන්නේ නැත්නම් පාවල සද්දා වෙනවා. ඒකට සතිය නායකත්වය අරගෙන ඒ කැඩිච්ච සද්දාව හදාගන්න. හදාගෙන තමන්ගේ නායකත්වය අරගෙන. තමන්ට වීර්ය අඩු වෙලා නිින්ද වැටලා සක්මනේ නිින්ද යන මට්ටමට එනවා. සතිය කියන කමන්නේ ඔක කොහොම තමයි. හෙට ගිල්ල බලපන් හෙට ඕකේ හිටින්නේ නැහැ. හෙට පණ තියෙනවා. අපි හෙට කරමු. තමයි සම සමාධිය නෑ. මේ ඊයේ ෂෝක් කරේ තිබුණ සමාධිය අද බින්දුවට බහැලා. ඉතින් ඒක උදේ නම් මොන්න මගුලක්ද මේක මේ කොච්චර හම්බ කරත් විදුරු මාලිගාවක් වගේ ඔක්කොම කඩන්න වැටෙන වැඩක් නෑ කියලා. සත්‍ය කියනවා නෑ. ඔහි දැන් කරනකොට ඒට ඇහැදෙනවා. බය වෙන්න එපා. ඒ ප්‍රඥාවත් නැතිලා යනවා. මම වගේ මෝඩ කෙනෙක් කරන්න බාර කරපු මෝඩකම ආයෙත් කරලා නේ කියලා අපිට තමයි සාප කරගන්නවා. එතකොට ඒ වෙලාවේ හිත බංකොලොත් වෙනවා. සතිය කියලා කියනෝ නෑ. ඔක ඉම් විලාගුත් තියෙන ඔක හරිය වෙලාවකුත් තියෙන නිසා ඔබ දිගට කරන බලය කියලා අර කැඩිච්ච ධර්ම කැඩිලා අන්ත අන්තභාග වෙන්න දෙන්නේ නැතුව ඒගොල්ලන්ට ලී කකුලක් හරි ගහලා අරගෙන ගේම ගෙනියනවා. ඒ වගේම ශ්‍රද්ධාවත් ඉන්ද්‍රියක් වෙන වෙලාවක් තියෙනවා. වීර්යයත් ඉන්ද්‍රියක් වෙන වෙලාවක් තියෙනවා. එක එකන ඒකේ චරිතවල ඇති. මේ සති ඉන්ද්‍රිය කියලා ගන්නකොට වෙලා තියෙන්නේ යා නායකත්වය අරගෙන අඩුපාඩු සම්පාදනය කරගෙන ආ යම් කමන්නේ. ඕක හදා ගන්න පුළුවන් කියලා අරගෙන යන ගතියට එනකන් තාම ඒක එනකොට ඉන්ද්‍රිය බල මට්ටමේ සතිය අසහිරු අවස්ථාවේදී නායකත්වයක් දෙන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. නෑ එහෙම එච්චරම මේ විස්තර කරලා නැහැ කොහෙද සතිය ගැන කොහෙවත් පොතක් නැහැ නේ. මොන මොහොතක්වත් නැහැ. ලංකාවේ වැළුවොත් දවස් හත සඳංගාරුවාද බදාද ප්‍රාස්පන්ද සෙන්සුරාදීද කියන එකට නම් පොත් තියෙනවා. මේ මේ සතියේට පොත් නැහැ. දාම්පාසයට ගියාට පස්සේ ඒ දාම්පාසයේ උංගා දක්ෂ පොඩි කෙල්ලෙක් ඉන්නවා මුළු ඉස්කෝලේම අරගෙන ආවා. එනවල දැන් Nissan වනේ කරනවා. හරි ලස්සනයි. හරි තාම පහේ පන්තියේ ඉන්නේ. හරීම ගැමි කිව්වහම හොඳටම ගැමි. පන්ති කොල්ලෙක් ඉන්නවලු. අන්තිම තරයි. කහනවලු කරදරවල හරියට. ඊ විවේක වෙලාට ගිහිල්ලා එවලු මල්ලි මේ පන්තියේ. ඔය සත්‍ය කියන එක දන්න. කන පැයින්ඩ ගන්නවා. සඳ අඟාරුවද බදාද බාස්න සිකුරන් සිකුරද උත්තර තමයි සත්‍ය කියන්නේ කියලා තරවටු කරා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා පන්තියේ ටීචර් පන්තියේ ටීචර් එනවා අපිත් එක බාන කරා. ටීචර් බානෝ මේ ළමයා තාම සත්‍යවත් අඳුරන්නේ නැහැ. මෙයා දන්නේ සඳ අඟාරුවද බදාද කියන එක විතරයි කියලා. පස්සේ ටීචර් කතා කරලා කිව්වලු එහෙමත් සත්‍යයක් තියෙනවා. තවත් එකක් තියෙනවා. මේ එළඹ සිටි මොහොත කියලා. ඉතල මේ ගණන් ගත්තේ නැතුළු ඇසි ටීචර් අඬ ගහලා දවස් දෙකක් විතර අල්ලමෙට කියලා දුන්නලු මම සතිය කියන එක මෙහෙමත් එකක් තියෙනවා මෙහෙමත් එකක් තියෙනවා. දැන් කියනවා පුළු පන්තියම නිස්සද්ද ළමයයි කියලා. මම උඹට ඉස්තර ගැහුවට දැන් ගහන්නේ නැද්ද කියලා ගහන්නෙත් නැතිලු දැන්. කියලා ඒ සතිය අඳුල්ලා දීපු හැටි මේ පහේ පන්තියේ ළමයෙකුට වෙච්ච සිද්ධියක්. ඒ නිසා ලංකාවේ සතිය කියලා ඇහුවොත් ඒකට දන්නේ ඔය ඔය සඳංගාරු ආත බදාත ප්‍රාතුන් සතිය විතරයි. මට මේක අහුුනේ අර ඕස්ට්‍රේලියානු හාමුදුර කෙනෙක් කියපු නිසා. ධම්මික හාමුදුරුවෝ කියලා කිව්වත් තොපි වාගේ අමන જાතියක්. මේ ධර්මදීපේ කියලා තොපි රටරවල් කියලා ධර්මත් ප්‍රචාරය කරනවා මොනවද ප්‍රචාරය කරන්නේ කල යුතු හොඳම දේ වැදගත්ම දේ කියන්නේ නැතුව මේ හරියට බීබු තැඹිලි කොම්බයක් වගේ කොම්බේ නේ උඹලා විකුණන්නේ මොකවත් නැහැ ඇතුලේ කියලා. ඉතින් මට හරියට කේන්ති කියයි. එහෙම කරන්නකො අපි සිංහල බුද්ධ ධර්මයේ කියලා. ඊට පස්සේ කිව්වා මම ඔබ වහන්සේ කොහොමද කියන්නේ සත්‍ය ප්‍රධානම දේ කියලා. ඒ මිනිස්සු බුදුහාමර පින්නම් පාන්න මොනවද කිව්වේ? අප්‍රමාදේන සම්පාදේත කියලා. අප්‍රමාදී කියන්නේ සතිය තමයි තොපි මොකද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේ විහිළුම වචනේ තමයි මේ පිංකම කියන වචනේ. දැන් ඔකට පිංකමක් කරන්නේ නැද්ද කියලා අනම මොනට වෙච්ච ගමන්. පිංකම කියන වචනේම සාකැස්ටි. මේක අපි මේ දාගෙන තියෙන මේ මේ මේ තීබෝලි. පිංකම කියලා කියන්නේම සතිය නැති කරගන්න වැඩනේ. කට්ටියත් නටවලා, තමනුත් නටලා අවුල් කරන වැඩ නැති. හැබැයි එහෙමම නැහැ. සතියින් පිංකමක් කරතයි. කවදාකවත් කරනවා දැකලා නැහැ මම. කවදාකවත් දැයිස දැන් උනත් ගිහිලා කිව්ව සතිය වඩනවා කියලා ඒ කට්ටිය කියන්නේ මේ බුද්ධ ආගම නැති කරන්න හදනවා. මාර පාක්ෂික වැඩක් මේ කරන්න හදන්නේ. ඒක නිසා මම කවදාකවත් ප්‍රසිද්ධ තැනකට යන්නෙත් නැහැ, ප්‍රසිද්ධ දේශන දෙන්නෙත් නැහැ. මොකද ඒක තිබිච්චයි. ඒක ඇති ප්‍රශ්නයක් නෑ මොකද මාර්ගය ඇදුනේ ඒකෙන් තමයි. මාර්ගය දහම් පාසල් තමයි. හැබැයි මේ සතිය කියලා දෙන තැන දහම් පාසලක් කප්පට දැකලා නෑ. දකින්නත් බෑ. ඒ මොකද හේතුව එතකොට ඒ දහම් පාසල් ගුරුන්ට ඒ තමන් කරගෙන යන වැඩේ කරගන්න හම්බ වෙන්නේ. මොකද දහම් පාසල් ගුරුවරයා ළමයි සම වෙනවා සතිය කියලා දීපු ගමන්. තමන් බහින්න ඕනේ බිමට. ඒ නිසා අපි ගන්න උත්සාහය තමයි ඉස්සරහට මේ සතිය කියන එක සඳංගාරු ආතපතද ප්‍රාස්පන්ද නෙවෙයි. ආ වෙන එකක් තියෙනවා. කියලා කියලා දෙන්න. ඉතින් කට්ටියට ඇහෙන්නෙම සඳංගාරු ආතපතද ප්‍රාස්පන්ද විතරයි. මොකද පුරුදු වෙලා තියෙන එකනේ. සත්‍ය කියපු ගම මතක් වෙන දවස් 7 කියන එක තමයි. ඒ තමයි power of mindfulness තුන් සැරයක් පරිවර්තනය කරා. සත්‍ය අති බල සම්පන්නයි සත්‍ය බල මහිමය. තවත් නමකින් තුනම නරක නෑ. පුළුවන් නම් ඉංග්‍රීසියෙන් කියවන්න. Power of Mindfulness කියලා එක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ලංකාවෙත් එච්චර ගන්න නෑ රුපියල් 80ක් විතර වෙන්නේ. පුංචි පොත පිටු 80ක් විතර ඇති. ආ ජීවිතේ මම දකන්න එච්චර ලස්සන පොතක්. The heart of Buddhist meditation කියපොතද? Heart of heart of body meditation කියන පොතද ඊට වැඩිය සත්‍ය පිළිබඳව සුද්ධතම ලිපික තමයි ඒ සංජීව ලිපික power of mindfulness කියන එක. ඒක තමයි ඔය මේ එක එක නම් වලින් පරිවර්තන කරන්නේ BBC ගොඩක් වැඩ යන ඉංග්‍රීසියෙන්. ඒගොල්ලම සිංහලෙන් පරිවර්තනය කරා ඒගොල්ලෝ නම දන්නේ. ආයෙසරයක් ආයෙ පරිවර්තන කරනවා. ආයෙ පරිවර්තන දැන් තුන් සැරයක් නම් තුනකින් තුන් දෙනෙන් පරිවර්තන කරලා තියෙනවා. මම ඉතින් මතක් කරලා කිව්වා ඒත් ඒගොල්ලෝ කියනවා ඔබ වහන්සේ තමයි සුදුසුසක් කරන්න කියලා. මට ඇත්තටම කරන්න දුන්නේ නැහැ. දැන් තියෙන එකක් නරක නෑ. දැන් තියෙන්නේ සත්‍යමත් බව සත්‍ය අති බල සම්පන්නයි කියන එක තමයි දැන් තියෙන්නේ. සතියේ බලම හිමේ තමයි ඉස්සල්ලාම ආවේ. ඊට පස්සේ සත්‍යමත් භවයේ බලය කියලා තවත් එකක් තියෙනවා. එකම දේ තුන් සැරයක් එකම කමිටිය තුන් සැරයක් අන්තෝගියම අච්චු ගහලා තියෙනවා. නෑ ඉංග්‍රීසි එක ලිව්වේ ඥානපෝනික සාන්තම. ඒක BPS එකට ගියාම www.bps කියලා ගහපුවාම යෝ ෆ්‍රී ඩිස්ට්‍රිබියුෂන් පොත් ටික ඔක්කොම තියෙනවා. ඒකේ ඥානපෝනික හාමුදුරගේ නම යටතේ තියෙන එකක් තමයි මේ පස්සේ ෆෙලිස්ට්‍රේෂන් වොලියුම් කියලා වෙනම පොතක් ගාවා. ඒකේ ඒ සංස්ලිය පොත් ටික ඔක්කොම හදලා ඒ කල්නමිතුරු සංසදේ බෙදුවා. නැත්නම් අරක තමයි ලේසි වැඩි. Power of Mindfulness කියන පොත අරගෙන කියවන්න බොහොම වටිනවා. ස්වාමීන් වහන්සේ සති බලය සහ සති සති සම්බොජ්ජන්ගේ දක්වා සති දිනු කරපු කෙනෙකුට ඒක ආපහු පුරුදු පුහුණු කෙනෙක් අත්පහුව කරොත් ආපස්සට අතරම යන්න පුළුවන් අප. ඒක තමයි සතුප්පාද කියලා කියන්නේ. එහෙම කාලයකට අමතක වුණාට පස්සේ නිකන් වැලියට ගියා වගේ හිටිනවා. නමුත් ආයෙසරයක් හොයන්න පටන් ගත්තාම අර ආධුනිකයෙකුට වැඩි ඉක්මනට අර කනෙක්ෂන්ස් තේරෙන්න පටන් අර ගන්නවා. නැවත නැති වෙච්ච සතිය ආපහු Tamanට උප්පාදයක් තියෙනවා. සතුප්පාදේ කියලා එකක් වෙනවා. අමලියකදී කරදරයකදී අර වඩපු සතිය ටක් ගාලා ඉල උදව් කරනවා. ඒක මේ මේ ඊ타මතා කරන දෙයක් නෙවෙයි. ඒක නිකන් සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා තියෙනවා. සීල කෘත්‍ය සම්පාදනය කරන මහා ඇමතිවරයෙක් වගේ කියලා කියනවා රජුරවන්ට. හැම පැත්තෙම බලන්න තියෙන ආරස්සාවද ආර්ථිකයද ඔක්කොම සලසලා දෙනවා. ඒ තරම්ම මේ සත්‍ය වර්සටයි. ඕන දෙයකට යෙදිලා යොදලා වැඩ ගන්න පුළුවන්. හොඳයි අපි එහෙනම් මෙතෙල්ලා වෙලාව ගනිමු සක්මණට ඒ කියන්නේ දෙකමාරයි තුනමාරට සිටින්ගා. ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේදී කිව්වේ උපේක්ෂා ගැන ස්වාමීන් වහන්සේ කිව්ව උපේක්ෂාව හරි විදිහටත් නිවැරදිවත් වැරදිවත් යොදා ගන්න පුළුවන් කියලා පොඩ්ඩක් පැහැදිලි පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඥානපේක්ෂාවයි ඥානවන්ත උපේක්ෂාවයි සංකාර උපේක්ෂාවයි මේකෙන් කොච්චරක් දුරට තේරෙනවද? මොකද්ද තේරෙන්නේ? ඥානවන්ත උපේක්ෂාව තේරෙනවද? අඥාන උපේක්ෂාව තේරෙනවද? මොකද්ද තේරෙන්නේ? ඥානවන්ත උපේක්ෂාව තමයි අපි මට තේරෙන දේ දැනට අනිත් පැත්තත් කෙරෙනවා ඇති නොදනුවත් හරි නේද අපි පත්‍රයේ කියවනකොට අපි දැක්කොත් මේ මෙහෙම ජල ගැල්මක් ඇති වෙලා තියෙනවා. ඒ ජල ගැල්මෙන් දෙසි ගාණක් මැරලා තියෙනවා. ඔක්කොම දෙමළ මිනිස්සු කිව්වොත් එimhe අපි ගණන් ගන්න නෑනේ. ඊට අනේ හොඳයි. තව ගාණ වැඩි වුණා නම් හොඳයි. ඒකට එනවා පුදුම උපේක්ෂාවක්. අනේ ඒකේ අපේ අම්මත් හිටියයි කියලා කිව්වොත් අම්මා අන්න තද වෙලා එනවා. ලෝකේ කවදාකවත් එහෙම එකක් වෙලා නැහැ. එතකොට උපේක්ෂා වෙලා බෑ. එතකොට ඒතරතුර බල්ලා පත්‍රේ කතුරු ලියලා මේ අම්මා මගේ මම්මද නැත්තම් නංගි හරි අහුවෙලා තිබුණා නම් එතකොට සම්පූර්ණ වෙනස් එකක්. ඒ නිසා අපිට හම්බෙන තොරතුරු ලක්ෂ ගාණක් දවසකට හම්බ වෙනවා. තණ්හා කරන තොරතුරු විතරනේ අපි ගන්නෙ. ඒතර කොච්චරක් තොංගාණක් තොරතුරු අපි අමතක කරනවද? ඔක්කොම අමතක කරන්නේ අඥාන උපේක්ෂාවයි. ඒක ඥානපෝනික ස්වාංශය සඳහන් කරලා තියෙන උඹ එකක් තෝරනවා කියන්නේ ගොඩක් ප්‍රතික්ෂේප කිරීමක්. ඒ ප්‍රතික්ෂේප කරපු දේවල් ගියා ගියාමයි ආය කවදාකවත් එන්නේ නැහැ. ඒ නිසා evenly suspended attention නැත්තම් choiceless awareness එක තිබුණා නම් අපි මේක තෝරන බව දන්නවා නමුත් ගොඩාක් එකේ reject වෙන බව පිළිබඳ පොඩි හැඟීමක් තියෙනනේ අපට. දැන් මගේ දරුවාට මම ප්‍රේම කරනවා කියලා කියන්නේ අනිත් දරුවාට නොතකා තිබීමක්. මගේ දරුවා ප්‍රේම කරන ගමන් මට අනිත් දරුවෝ යම් ප්‍රමාණයකට තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. ඒක නෑ. ඒ ඔය හැඟුම් බරගතිය එහෙම එන්නෙම නෑ. සිංහල බුද්ධාම කියන කුණුහරුපේ ගත්තොත් ඔළුවට කදාකත් මේ මුස්ලිම් මිනිස්සු මිනිස්සු කියලා හිතන්න බෑ. කදාක හිතන්න බෑ. උමුත් මිනිස්සු උන්ට අම්මලා දාලා දෙපුවා උඹ දාගෙන ඉන්නවා මට දීපේක මම බදාගෙන ඉන්නවා නෑ නෑ අපේක සුපීරි අපේක සුපීරි වෙන්න පුළුවන්. නමුත් මේ විදිහට ෆෙනටික් වෙලා මේද මේව සත්‍යම් මොගමඤ්ඤං කිව්වොත් මේමයි සත්‍ය අනික් බොරු කිව්වොත් බුදුහාම කරා මුලින්ම ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒ මේමයි සත්‍ය අනික් දේ මේ බොරු කියලා කියන්නේ අනික් දේ බොරු කියන්නේ අඥානුපේක්ෂාව. එන කිසිම දැනීමක් නැහැ, තැකීමක් නැහැ. අර මේක හරි කියන එක නිසා හරක වැරදි කියන පදනමට යනවා. එච්චර ඔලොමලකමක් මනුස්ස ජීවිතේ මනුස්ස මොලේ බරලපත්තරම පිළිකාව උතන තමයි. අපි අනිත් දෙයකට කවදාකවත් chance එකක් දෙන්නේ නැහැ. දෙන්නේ නැත්නම් මොකද? ඒක කැලස්. එහෙම නැත්නම් ඒකට අඥාන උපේක්ෂාව යොදලා අපි ඕව ගණන් ගන්න නැහැ. තොරතුරු වලට අපි ගණන් නැහැ. ඔක්කොම දෙමළුනේ. ප්‍රශ්නයක් නැහැ. මගේ අම්මා හිටියොත් තමයි ඔන්න වැඩේ වලිගේ උඩ තියාන දුවන්නේ එදාට ඒ තොරතුරට ඒ වගේ අපේ තියෙන අන්තිම බයස් අන්තිම පක්ෂග්‍රාහී අන්තිම මූලධර්මවාදී අන්තිම තුප්පහි අන්තිම තිරිසං කටේටක් තියෙන බුදුන් නොහිටින්ද අපිත් වැද්දෝ ම්ලේච්චෝ බුදුජානචාර ටොකු එනෑන කියපු නිසා අපිට එහෙම්මෙන් ওই කියනකොට රිදෙනවා අන්‍යාගම කියනොට කියලා දෙන්නවත් බෑනේ. චර්ම ෆෙනටික්. අපි බුදුහාමර අපිට කියලා තියෙන කිසිම සාස්ත්‍රඥාන්තයකට කරහන්න එපා. කිසිම ලබ්ධියකට කරහන්න එපා. උඹත් උතන ඉඳලා තියෙනවා. උඹට පුළුවන් ඒකේ ඉඳගෙන මගේ වැඩේ හරියට කරගෙන යන්න නිසා අනික් කටියට අඩු ගානේ manussකම දෙන්න. මිනිවරුවෙක් වුණත් උගේ manussකම තියෙනවා. අපිට කවදාකවත් බෑනේ එහෙම බලන්න. ඒකට ඒ කැලස්නස් එකට ඒකට කියන්නේ අඥාන ප්‍රේක්ෂාව කියලා. සවස් අවස්ථරයි මට ප්‍රශ්නයක් සවස් මම රිට්‍රීට් එක eh, සම්බන්ධලා භාවනා කරගෙන යනකොට මම මුලින්ම ගත්ත eh, දේ තමයි කියන්නේ නිරීක්ෂණය වැඩි කරන්න ඕනේ කියන අදහස. ඒ හරහා eh, මම දැනුවත් වෙන්න කාලය වැඩි කියන එක මම තේරුම් ගත්තා. ඊට කලින් අවස්ථාවලදී මම දැන් නොදැනුවත් ඉඳපු කාලේ වැඩි නින්ද ගියාද වෙන අවස්ථාවක්ද කියන දන්නේ නැහැ. ඊට පස්සේ ගත්ත දේ තමයි සාංශික උපදේශ අනුව හිත වෙන තැනකට ගියාට ආනාපානයෙන් නැවත එතෙට ගෙන්න ගන්න පුළුවන් වෙන්න ඕන කියන දේ. ඉතින් සද්දයක් ඇහුණත් හිතට සිතවිලියම් ආවත් ඒකෙන් මිදිලා අපව මූලික අරමුණට එන ස්වභාවය මං හිතට අරගෙන ඒක පුහුණු වුණා. නමුත් ඒ දිගටම තිබිච්ච දෙයක් තමයි මූල කර්මස්ථානයේ ඉන්දියට හිත පිට ගියාට එක අවස්ථාවේ සිද්ධි ධාමයක් එකට දැනෙන ස්වභාවයන් යා බ්ලර් වෙච්ච ගතියක් තිබුණා. ඒ කියන්නේ සද්දයක්, රූප, සිතිවිලි, ආනාපානය ඔය කියන සියලුම දේ. නමුත් අර මම පදපු මේ පිළිපදපු උපදේශ නිතරම මූලික කර්මස්ථානට එන්නේ කියප නිසා මම ඒවට වැඩි හිත දාන්න ගියේ නැහැ. ඒවා නිරීක්ෂණය කරන්න ගියේ නැහැ. ආපහු මුලටම ආවා. නමුත් ඊයේ ධර්මදේශනාවෙන් පස්සේ මට ආපු අධ්‍යක්ෂින් ටිකට් එක්ක මේ ධර්මදේශනාව ගොඩක්ම සම්බන්ධ වෙලා හිතට කාරණාවක් ගියා. ඒක තමයි අර අරම විවිධ දේවල් මම එක අවස්ථාවේ නිරීක්ෂණය කරාට ඒ කියන්නේ උදාහරණයට දැන් අද යොට් එකේ ඉන්නදී මගේ කනේ කීංගාන සද්දය ඇහුණා, දොළපාරේ සද්දය ඇහුණා, ආනාපානය දැනුණා, ඉන්න ඉරියව්ව පැහැදිලිවම දැනුණා, පිටේ වේදනාවක් ආව, කකුල වේදනාවක් ආව, ඒව සියල්ල දැනුණා. ඒකම ආලෝකය දැක්කා. මේ සියලුම දේවල් සම්බන්ධ මම ගොඩක් දැනුවත් වෙන්නේ. හැබැයි මට කියන්න දැනුමක් නැහැ. සියල්ල එක මොහොතෙමයි මම දැක්කේ කියලා. නමුත් ටයිම් ඩිවිෂන් අර එක එක වෙලාවට ආපු සිද්ධ වෙන්න පුළුවන් බොහෝ විට. ඒ වගේම මට කියන්නම බෑ මම ඒ හැම එකටම ආස වුණේම නැහැද නැත්නම් ආස වුණාමද කියලා. නමුත් ආලෝකය ඇරෙන්න අනිත් සියලුම දේවල් වලට ආසුනේ නැහැ කියන එක මට විශ්වාසයක් තියෙනවා. ආලෝකයට මං ආසුණයි කියන්නත් බෑ. නමුත් ඒක ගැන මං සුබවාදීව බැලුවා. මොකෝ ඒක භාවනාවේ දියුණුවක් විය හැකියි කියලා ඔළුවට අදහසක් ගිහිල්ලා තිබුණ හින්දා. ඉතින් දැන් අර මට අවශ්‍ය වුණේ මම ඒ ගත්ත අරමුණු ටික ලැබිච්ච අරමුණු ටික මං ආසාවකින් බලන්නේ නැතුව ඉන්න ඕනේ කියන දේ මොකද ධර්මදේශනාවෙන් මම ඔළුවට ගත්ත කාරණාව ඒක. එතකොට මේ දෙකම සමසිතින් බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා සමාජ දුන්න උපදෙස් ඔළුවේ තිබුණා. මට ඒකත් සිතවිල්ල අතර ඒ සිතවිල්ලත් ආවා. ඒ බානාව ඉන්න වෙලාවේ ඔය කියන දැන් මම කියන සිතවිල්ලත් මට සිතවිලි අතරටම ආවා. ඒක මම දැන් අහන ප්‍රශ්නෙත් සිතවිලි අතරම තිබුණා. ආ මම මෙහෙම දැන් මේ ප්‍රශ්න සාමාන්‍යයෙන් දැන් අහන්න ඕන කියලා සිතුවිලි ටිකත් ඒ හරහාම ආවා. ඒකම මම හිතුවා මේ අනිමිත්ත කියලා අපි හිතුවට එතන මම එක්ක ඉන්න බෑ නේද කියලා. නමුත් මේ ප්‍රශ්න අහන්නේ මමයා නේද කියන එකත් ඉවෙලම මට තේරුණා. ඉතින් නමුත් දැන් මට අහන්න හම්බෙච්ච අනිත් අභාවනා අධ්‍යක්ීම් එක්ක වගේ මට එහෙම අර උඩ යන පහළ යන සුපර්මෑන් අධ්‍යක්ීම් තිබුණේ නෑ අත්‍තරම කවදාකවත්. ඔය කියන විදිහට මට සිද්ධි ධාමයක් රූප, ශබ්ද, ගන්ධ සියලුම දේවල් මොහොතින් මොහොත මොහොතින් මොහොත එක අවස්ථාවේ නිරීක්ෂණය කරගෙන යාමේ හැකියාවක් අත්දැකීමක් තමයි මට නිතරම තියෙන ආලෝකය හැරුණකොට. ඉතින් මේක මම කොහොමද ස්වාමීන් මෙතනින් එහාට නිවැරදි මාර්ගයක යවා ගන්න උපදෙසක් ලබා දෙන්න. එහෙම Tamanට කියලා මට එතන මේ රෝල් එකක් ඇත්තේ නෑ. මේක නිකන් සිංගල් මිනිස්සුගේ ෆොටෝ එකක් බල බල ඉඳලා ගෲප් ෆොටෝ එකක් බලුවා වගේ. ඉතින් ගෲප් ෆොටෝ එක බලපුවාම එක්කෙනෙක් නෙවෙයි ඉන්නේ. ඔක්කොමල වාඩිලා ඉන්නවා. ඉතින් ඒ වගේම අපිට බලන්න පුළුවන්. ඒකට අපි මේ group එකේ එක තැනක ඉන්නවා මම දන්නේ එකන. අපේ බාප්පා හරි අපේ මාමා හරි ඉන්නවා. අනිත් ඔක්කොමල මම අඳුරන්නේ නැහැ. ඉතින් ඒ group එක ප්‍රතිය බලන්න පුළුවන් අපිට. ඉතින් ඒ නිසා අපි හිතුවොත් එහෙම අනිත් ඔක්කොම කපන්න ඕනේ බාප්පයි කැලේ විතරක් තියලා මේ ෆොටෝ එක හදන්න ඕනේ කියලා. ඒ කිසිම సౌందర్యාත්මක නැහැ නේ. අරක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි ආර්ය පරිශ්‍රයට යනකොට අර එකම අරමුණක ඒකාග්‍ර වෙච්ච හිත නන්නත්තර වෙන්න දීලා බලනවා. නන්නතරුන්ට සතිය ගන්නවාද කියලා. සතිය කැඩෙන්නේ නැහැ. එතකොට තේරෙන පටන් අර ගන්නවා කවුරු කොහෙන් ඇවිල්ලා කෙනෙව්වත් කවුරු කොහෙන් ඇවිල්ලා ඔකුළු මුකුළු පෑවත් මෙහෙම නැත්නම් ඉඟිබිඟි පෑවත් ඊ ඉඟිබිඟි පෑවට මගේ යන බාවට ගමනට බාධා වෙන්නේ මේ ඉඟිබිඟියට අනුකම් මම අනුග්‍රහ කරොත් විතරයි. මම ඒක බාර ඒකට සෙකන්ඩ් කරන්න ඕනේ. මො නැත්නම් මගේ අරමුණට යන්න පුළුවන් ගතිය මට තාම තියෙනවා. ඒකේ පැත්තක තියදී මට යන්න පුළුවන්. නිසා මේකට ඵලයන් කියන්නත් එපා. ආවයි කියලා හික් කරදර ගන්නත් එපා. ඒක බලන්නත් එපා. මම දැන් ඉඟිබිඟි තියෙද්දිත් අරමුණ රකින්න පුළුවන් කියන එකයි ඉඟිබිඟි නැතුව අරමුණ රකින්න පුළුවන් කියන එකේ කොයි සතියද වඩා හොඳයි කියලා හිතේ. ඉඟිබිඟි තියෙද්දි. ඒ නිසා ගමනට ඉඟිබිඟි ටිකක් ඕනේ. අන්න ඒකයි මම කියන්නේ. ඉඟිබිඟි නැත්තම් කිසි සොම්යක් නැහැ. වංගු වංගු ගලන කොටයි ගංගක ලස්සන. සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා. මතකද කවියේ? ත්‍රිවිලරේ ත්‍රිවිලරේ බර මේ ඔය ත්‍රිවිලරක පිටිපස්සේ ලියලා තිබ්බේ. වංගු වංගු ගන්න කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා කියන්නේ ත්‍රිවිල් කාර්ය දාන කොට අරු බලනවනේ මේ සයිඩ් එකේ යකා ත්‍රිවිල් කාර්ය කිසිම නැහැනේ වමනුත් දැම්ම දකුණුත් දැම්මනේ එතකොට අරු බලන්නේ සයිඩ් එක හයිට් කන්නඩියෙන් බලනවා මේක මොකද කරන්නේ එතකොට ඔගේ ලස්සන පේන්නේ ඈ ඈ නෑ නෑ එතකොට නේද ඇත්තටම ලස්සනයි නේ කෙල්ලෝ දිහා ඒක නෙවෙයි ඒක අර ත්‍රිවිලර් එකේ තියලා තියෙන ඒව නෙවෙයි සයිඩ් එකෙන් කේන්තියෙන් බලනවා ත්‍රිවිලර් කාර්යය දාන්න ඒක ත්‍රිවිලර් පිටිපස්සේ ලියලා තියෙන්නේ එතකොට තියෙනවා පුදුම ලස්සන භාවනා කරන කට්ටියනවා ඊව කරන්න එපා ශීලක දෙපැත්තෙම දාන්නේ කොහොමද දාන්න ඕනේ දාලා තරහා යන්න බත් ඕනේ බලනකොට තරහා ගියාට සතිය කැඩෙන්නේ නෑ මේ සතිය අපි ඔය හිතන විදිහ කැඩෙන එක නෙවෙයි. අපි ඉස්සලා හිතන්නේ මේක නිකන් ලුණු කැටයක් වගේ කියලා නෑ. එදාට තමයි සතිය විශ්වසනීය තත්ත්වයට එන්නේ. එතකොට තේරෙන පටන් ගන්නවා පැවිදුණත් නැති වුණත් ගැහෙන වුණත් පිරිබුණත් අවුරුදු රැක්කත් නැතත් සතිය මෙච්චරයි කවුරු කෙනා මේකට අරන්නේ ගත වෙලා පැවිදි වෙන්න ඕනෙම කියලා අම්මෝ මැට්ටෙක්. මම අවුරුදු 10ක් පැවිදෙන්න ඕන කියද්දි නම් මේක අමතක කවදාකවත් කරන්න බෑ. ඔබ පැවිදිනොත් අද පැවිදිනොත් හෙට සිවුරු වන්න. ඔබට තියෙන ගාය මන් දන්නවනේ. අම්මට කියනකොට කිව්වා තෝ තෝ පැවිදුනොත් පඩුව එළියත් ඉවරයි සාසනෙත් ඉවරයි කිව්වා. අම්මා දන්නවා මම කවුද කියලා. අවුරුදු 10ක් නැතුවා 10ක් කාටවත් කිව්වේ නැහැ. ඊට පස්සේ ගිය වෙලාවේ ඥානරාම ස්වාමීන් වහන්සේ ගියේ මම නෙවෙයි ධම්මික හඳුන්නේ ડોක්ටර් පරාක්‍රම පනෑඳු. ගිහිල්ලි වෙලා ඉතින් අපි දෙන බොහොම සෝදව කතාවකට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ඉලන්දාරිය මීට අවුරුදු 10කට ඉස්සර පැවිදි වෙන්න ඕනෙලා කිව්වේ මමයි නතර කරේ කියලා කිව්වා. ඥානාරාම සාන්තිය මේ ඇන්දට හේතු වෙලා කවුරු හරි පැවිදි වෙන්න හදන එක වළක්වන එක ඉතින් දක්ෂකමක් ය. උඩ අරුණත් එක්ක ගියා. හැබැයි මං ඒ පරිප්පුව කන්න නැතුව පැවිදි වුණා නම් අසාර්ථක වෙන්න ඉඩ තිබුණා. ගිහිගේ ඉන්න මං තනි කරම නිකන් පැවිදි වුණාම කොහොමද ඉන්නේ කියලා බලන්න ඉන්නවා. ඒකට විවිධාකාර පුද්ගලයෝ එනවා. අහනවා සමහරු කෙලිම සමහරු කොහොමඩක්වත් දන්නේ කාම්භෝගී විදිහට කතා කරනවා. මේකේ කොහොමද ජාම් බේරගන්නේ? ඒක හරි ජොලිනේ. ඒක හරිම විචිත්‍රයි. මං කියනවා මේක මේ කොහොමඩක්වත් පැවිදුණාට පස්සේ ගන්න බෑ. ඒ නිසා කාවල් හම්බෙච්ච ඉලා ඒක හොඳට කාලා ඔය ඉඟි බිඟි ටික තියෙන්න ඕනේ. නැත්තම් දැන් ඔය පටාචාරා වගේ කෙනෙක් නොහිටියනම් බුද්ධ චරිතය ලස්සන වෙනවද? අඟුලිමාල නොහිටියානම්. කුටිම්ම දේවදත්ත නැත්තම් වැඩන්නේ ඔය පිච්චර් එකවත් මම බලන්නේ නැහැ නා. ඔය පිච්චර් එක බලන්නේ මොකද? ඒ කොල්ලත් ඉන්න ඕනේ හතුරා ඉන්න ඕනේ. හතුර නැත්තම් පිච්චරයක් තියෙනවද? බුදුහාමුදුරුවෝ ගානට පාරමිතා පුරලා තියෙනවා දේවදත්ත බලන්න හැම ජාතකෙම ඉන්නවා. පොඩි සල්ලහල කන්න යන්න එපා දේවදත්ත. දේවදත්ත නොහිටියනම් බුදු චරිතවල බබලන්නේ නැහැ. අපිට කන කොනහන්න බොනේ කවුරුහරි. අපි කොච්චර හොඳ කරුවත් අපිට කොනහනවා. ඒකට කියන්නේ මේ වේවුසයඩෝ කියනවා භාවනා කර කර ඉන්නකොට හොඳට භාවනා කරනකොට ඔන්න කවුරු හරි කහිනවා. කහිනකොට තද්ද වෙනවලු බලන්න මෙච්චර දුර ඇවිල්ලා කන ගාව මිදලා කහිනවා. මට භාවනා කරනව නේ කියලා. ඉතින් වේපසහයතෝ කියනවා ඉතින් ඒ කෙනාට ඉතින් භාවනා කරන්න බෑ. එයා හිතාගන්න කියනවා මට සතිය තියෙනවා. ඒ සතිය කැස්සට කැඩෙන සතියක්. කවදද මම මේක ඉක්මවන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ආයෙ දිගටම කතා කරගෙන දවසක යාට හිතෙනවා පුළුවන් වෙනවලු කැස්ස ඉවසන්න පුළුවන්. කැස්සතියදී සතිය පවත්තන්න යනකොට එයා හිතනවලු මම මේ කැස්සට කැඩෙන සතිය කැස්සට කැඩෙන්නේ නැති සතිය බාඩපත් උනේ කැහැපේ කාට වෙන්සිද්ද වෙන්නේ එයාට ස්තුති කරන්න හිතනවලු ගිහිලක ඒත් කියනවා නැගිටලා ස්තුති කරන්න යන තරම් අමන වෙන්න එපයි කියලා. ඉතින් ස්තුති කරලා භාවනා කරන්න යන්න කියලා. මොකද මේ බාධාවෙන් තමයි අපේ හැකියාවල් පේන්නේ. ඒ භාවනාව නැතුව මේ පින්න පොල් ගෙඩියක් කුල්ලෙන් වහලා ගියතුල තිබ්බා වගේ තියා හිටලා කවදාකවත් හම්බෙයිද මේ අපේ සරුවච්චන් වහන්සේ වගේ සියල්ල දන්න කෙනෙක් ඉදිරියට එන්නේ නැහැ ඒ බාධාවෙන් තමයි පන්නරේ හිටින්නේ ඒ නිසා අපි අදින් දැන් මෙයා භාවනා කරනවා මම ඉතින් මට අනතුරක් උණයි කියන්නකෝ මම බාධා උණයි කියලා ඉතින් මම ඒකට පශ්චාත්තාප වෙන්න කියන්නේ ඕනේ මමයි මම ඉතින් අනතුර උණා මම හිතලා කෙරුවා නෙවෙයි නමුත් ඒක ගණන් ගන්න එපා ඔයා ඒක දිගට කරගෙන යන්න මොකද ඒකට මම පශ්චාත්තාප වුණා ඒ වැඩක් නෑ වෙලා ඉවරයි ඒක දැනගන්න ඕනේ. එයා දක්ෂ නැහැ. ඒක වැඩේ ගන්න ඕනේ. ඒකල කියන්නේ සමාවිල්ල ගන්න ඕනේ මම. හිතලා නෙවෙයි කිරුවේ. හැබැයි මම දන්නවා කරපු වැඩේ වැරදි. ඔයාලට බාධා වුණා මට සමාවෙන්න. හැබැයි හිත ඇතුලේ දැනගන්නේ නැහැ. මේ මිනිස්සයත් හරියටම වැඩෙන එකෙක් නම් එයායි බාධා හරහා යන්න දැනගන්න eBay. ඒ නිසා අපිට හැම වැරද්දකම ඔය කියන තරම් කළු සුදු වෙනසක් නැහැ. කිසිම වැරද්දක් කියලා දෙයක් නැහැ මේ ලෝකේ. සියල්ල හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ නිසා කවුරු හරි වැරද්දකට දඬුවම් කරන විනිශ්චයකාරයෙක් ආවොත් ඒක අනිවාර්යෙන් අපායයි. ඒක අනිවාර්යෙන්ම අපායනවා අනවශ්‍ය වැඩක් කරන්න. කිසිම කෙනෙකුට තීන්දුව කිරීමේ අයිතිය බුදුහාමරෝ දීලා නැහැ. බුදුහාමරගේ මුළු ත්‍රිපිටකයේම අයිතිවාසිකම කියන වචනේ වසන්දහන් වෙලා නැහැ. ඉතින් කවුරුත් ඉන්නේ විනිශ්චය කරන්න එපා. අපිට කිසිම අයිතියක් නැහැ මොකද වෙන්නේ අහකන ගුණ ගන්දලයක් අපේ මල්ලේ දාගත්තා. ඊට පස්සේ වැඳලා කියන්න අනේ මට කිසිම සුසුකමක් නැහැ. අයි මේ මාව බාරගත්තේ. මා මම ඔළුවට දාන්න මන් දන්නේ නැහැ. මම මේ යන්ද මගේ ජාමයට ගහගෙන ජීවත් වෙන්න හදනවා මිසක් මාට විනිශ්චයකාරකම බෑ. අපි මේ වෙන්න හදන්නේ විනිශ්චයකාරකම දෙන්න ඉස්සලා බෙන්ච් එකට නැගලා විනිශ්චය කරන්න හදපුවාම අර පව් කන්දල හේලම කට ගත්ත වෙනවා. යෝගාවචරය ඒ වෙලාවට හැම වෙලාවෙම අතේ පොල්ත ටිකක් ගාගෙන ඉන්නේ. කොස් කපන්නේ ඉස්සලා ඉමීට ලෙස්සලා ඕන කෙනෙක් ඕන තීන්දුවක් ගන්න මට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මම ඡන්දය දුන්නා මාරු. දැන් අපි ඇති නේද කතා කරන්නේ? ඔය කතා කරන්නේ නැහැ නිසා මම කතා කරනවා. අපි ඒ නිසා මෙතනින් අපි සාකච්ඡා වලදී නිමාව සටහන් කරනවා.